නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අතීතනාගත පච්චුප්පන්නානං ධම්මානං සංකිපිත්වා වවත්තානේ පඤ්ඤා සම්මසනේ ඥානං තීති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් මේ උපාසක මහතුරු සම්බන්ධ කරගෙන අපි හැම බ්‍රහස්පති දවසකම පැයක් මේ ධර්ම දේශනාවක් වශයෙන් සම්බන්ධ වීම දැන් කාලක් පැවතිච්ච චාරිත්‍රය අදත් ප්‍රාත්පසින්ද දවසක් අපි මේ අවස්ථාවේදී මේ ධර්ම දේශනාව සඳහායි දැන් මේ කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි නිතර මතක් කරගන්නා වගේ එකම වගේ පිරිසක් නැවත නැවත බණහන නිසා අපිට මෙතන විශේෂ අවස්ථාවක් කරගන්න පුළුවන් එකම ධර්ම පරයයක් අරගෙන ක්‍රමක්‍රමේ ඒකෙන් ටිකෙන් ටික ටිකෙන් ටික ගැඹුරකට අඬ ගහගෙන යන්න. ඉතින් ඒ නිසා මේක සාමාන්‍ය විවරෙන් කියන ධර්මදේශනා මාලාවක් පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වාරේ අද මේ පවත්වන්නේ 19 වෙනි ධර්මදේශනාව කියලා කියනවා නම් මේ ධර්මදේශනා මාලාවටම මාතෘකා කරගත්තේ මේ ගිය සූත්‍රය. ඉතින් පොත් බල නැත්තන්ට නම් ඒ උද්දෘත වශයෙන් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දකනිකාය උදාන පාළියේ සඳහන් වෙනවා මේ මේ ගිය සූත්‍රය. ඒක මේ වගේ බණ භාවනා කරන ඇත්තන්ට විවිධාකාර පැතිවලින් අවශ්‍ය කරන මූලධර්ම දැනුමත් අත්දැකීම් පිළිබඳව පරණ සුවඳත් මතක් කරලා දෙනවා. මේ මේගේ සූත්‍රයේදී සරුවච්චන් වහන්සේ දල වශයෙන් සඳහන් කරන්නේ අපහසුකටපත් වෙච්ච තීරණයක් හරියට කරගන්න බැරුව වැරදි තීන්දුව වලට එළඹිලා ගත කරන මේ ගිය නම් වූ ඒ භාවනාවට ලැබී නිවන් දැකීමට කැමැති ඒ ස්වාමීන් වහන්සේ අතිධාවනයේ නිසා හදිසි කම නිසා ඇතිවෙච්ච මේ විතර්ක රාශියක් මඩපවත්තලා ඒ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන චේතෝ විමුක්තිය එහෙම නැත්නම් හිත පිරිසිදු කර ගැනීම ළඟා කර ගැනීමට නැවතත් අනුකම්පාවෙන් මහා ප්‍රඥාවෙන් දේශනා කරන ලද කරුණු කාරණා පහක් ඒ කාරණු කාරණා පහයි ඉස්සෙල්ලාම සඳහන් වෙන්නේ අපි පළවෙනි දෙවෙනි දේශනාවල සඳහන් කරා වගේ එතන තියෙන්නේ කල්යාණ මිත්‍රතාවය. ඊගාවට සරුවචනාංශයේ පෙන්වා වදාරනවා මේ භාවනා කරන <clears throat> භික්ෂුවකට නැත්තම් යෝගාවචරයෙකුට සීලේ යත්තා වූ වටිනාකම. ඉතින් සීලේ පටන් ගන්නකොට එච්චර උත්කෘෂ්ට විශිෂ්ට තත්ත්වේ නැති වුණත් භාවනා කෙරීගෙන යනකොට එnde end end end end එක අර end end හොඳ හොඳ කල්යාණ මිත්‍රයන්ට හම්බ වෙනවා වගේ සීලයේ දියුණුවක් ඇති වෙන්න ඕන. ඇති වෙනවා. එතකොට තමයි ඒ චේතෝ විමුක්තිය එහෙම නැත්නම් ඒ හිතේ නිදහස පහළ වෙන්නේ. තුන්වෙනි කතාවට සරුවත් යන සඳහන් කරලා තියෙනවා ඒ යායන් කතා අபிසල්ලේකිතා චේතෝ විවරණ සප්පායා යම් කතා ස්වභාවයකින් කෙලස් කපලා දාන ගතියක් තියෙනවනම් තමන්ගේ චිත්ත tattwe හෙලි කර දක්වන ස්වභාවයකටපත් වෙනවනම් අන්න එවැනි කතා කොයි වගේ කතාද අප්පිච්ච කතා සන්තුට්ටි කතා විරියාරම්භ කතා අසංසග්ග කතා සන්තුට්ටි කතා වගේ කියන ඒ ස්වභාව සමාජික කරුණු වගේම ශීල කතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා කියන මේ කරුණ පහත් කියන මේ දස කතා වස්තු වල හැසිරීම. ඒ මේ දස කතා වස්තු මේ යෝගාවචරයය එහෙම නැත්නම් සාමාන්‍ය ගිහි පෘථග්ජනයය නැත්නම් සාමාන්‍ය පෘථග්ජන්සාරගත පෘථග්ජනය කියන එක හොඳටම වෙන් කරලා දැන ගන්න පුළුවන් තැන ඒ සාමාන්‍ය පෘථග්ජනය නිතරම ඒ තිරස්චාන කතා කියන ඒ මේ අනුමුත් තමනුත් කාමයට එහෙම නැත්නම් මේ ලාමක තත්ත්වවලටපත් කරන කතා පවත්නවා. යෝගාවචරය නිතරම මේක මේ අපිච්ච කතා ආදී දස කතා වස්තුල නැත්තම් ආර්ය තුෂ්ණීම් භාවේ ගත කරනවා. ඉතින් මේක ඇත්තටම එක්කෙනෙක්ගේ ජීවිතයක් අරගෙන බලනකොට ඒ පරිවර්තනේ කොච්චර අමාරුද කියලා වැටහෙනවා. ඒ මොකද අපි පුරුදු වෙලා තියෙනම තිරස්චාන කතාවලටමයි. එක එකනාගේ ඒ නිකන් අපි කියන මේ ගම්මැදි හැලී. එහෙම නැත්නම් මේ ආවට ගියාට කරන කතා. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ කතා නොකර සිටීම කියන්නේ ඉස්සර වෙලා මතක් කරනවා මෙන්න මෙවැනි ධාර්මික කතා ධම්මීවා කතා කියලා. ඒ දස කතා වස්තුවේ දස කතා වස්තු වල අපි දැන් මේ 18 වෙනි දේශනාවට එනකොට අපිච්ච කතා, සන්තුට්ටි කතා, විරියාරම්භ කතා, සංසග්ග කතා ආදී පව් කරලා සීල කතා සමාධි කතා ප්‍රඥා කතා කියන කට ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රඥා කතාවලදී අපි විශාල අවස්ථාවක් කරගත්තා මේ වෙලාවේදී මේ විදර්ශනා ඥාන ටික මේ ප්‍රඥා කතා කියන ගොනුවට බහාලා ඇති කර ගන්න. ඉතින් මේ ප්‍රඥා කතා කියනකොට අනිවාර්යයෙන්ම විපස්සනා කතාම නෙවෙයි සඳහන් වෙන්නේ. නමුත් අපි මේ අටුව සාමාන්‍ය පිළිගන්න මෙතෙන්දි ගැලපෙන්නේ සමත කතාව නෙවෙයි. එහෙම නැත්නම් ලෞකික කතා නෙවෙයි විපස්සනා කතා බව. අන්නේ විපස්සනා කතාව අපි දැන් විස්තර වශයෙන් ගන්නට තීන්දුව කරගත්තා. ඒකෙදී අපි පසුගිය වාර හතරක් දිගටම නාම රූප පරිච්ඡේ ඥාන පච්චේ පරිග්‍රහණ ආඤ්ඤ කියන දේවල් පහු කරලා සම්මසන ඥාන කියන එකට ගෙපඩියට ගොඩ වුණා. ඒ ගොඩ වීමට අපි 18 වෙනි දේශනාව වෙන් කරගත්තා ඒ කියන සම්මසන ඥාන ආරම්භයට. ඒකෙදී තමයි මේ අතීතනාගත පච්චුප්පන්නානං ධම්මානං සංකිපිත්වා වවත්තානේ පඤ්ඤා සම්මසනේ ඥානං කියලා. ඔය පටිසම්භිදා මාර්ගයේදී ඥාන කතාවේදී මේ අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු කතාවක් මේ මාතුකා කරගත්තා. දවසේ දේශනාවට මාතුකා කරගත්තා. අද ඒක දෙවෙනි වතාවට මාතුකා කරපු වෙලාව. ඒකෙන් අදහස් කරන්නේ අදත් අපි ඒ සම්මසන ඥාණයම තව ටිකක් විස්තර කරලා පහුරු ගාලා පතුරු ගහලා විස්තර වශයෙන් බලා ගන්නයි. ඒ සඳහා බලාගෙන යනකොට මේකේ තියෙනවා මේ සම්මසන ඥානයේ එක විදිහක පරිවර්තනයක් පරිණාමයක් එහෙම නැත්නම් භාවනා පැත්තෙන් දයසනා පැත්තෙන් බලනකොට පරි මේ පරිණාමයක් පරිවර්තනයක් වගේම හුවා දැක්වීම පිළිඹුවකුත් තියෙනවා මේකේ. අපිට භාවනා කරන කෙනා නිතරම ඒක ප්‍රසිද්ධ කරත් නැතත් මම ඉන්නේ කොතනද මම ඉස්සරහට දයන්නේ පාසලට දයන්නේ කියන එක නිතරම මේ තර්කයට ලක් වෙලා අන්වේ ඥානවලට ලක් වෙලා තියෙන්නේ. අන්න එවැනි කෙනෙකුට ඒ තමන් ඉන්න තැන හුවා දක්වන්න බොහෝම ලස්සන පරිවර්තනයක් පරාවර්තනයක් කියලා කියන්න පුළුවන් ඒ වචනේ. පරිවර්තනයක් හොඳටම සිද්ධ වෙන තැන තමයි මේ සම්මසන ඥානෙ. ඒක පරාවර්තනිකුත් වෙන්නේ කොහොමද? Tamanටම තමන්ව පේන්න පටන් ගන්නවා. මෙච්චර කල් මේ මේ දක්ෂ වලින් ඥාන වලින් මම සමන්විතා හිටියට මෙතෙන්ට ආවට පස්සේ මම කොච්චර ආධුනිකද කොච්චර තරුණද කොච්චර බොළඳද කෙසේ නමුත් මේ දේ මේ වෙලාව හැරි සිදුවෙන එක කොච්චර වටිනවද කියලා ඒ පරිවර්තනේ පරාවර්තනේ සිද්ධ වෙනකොට බුදුම නැමියාවක් බුදුම මෙලෙක් ගතියක් ශාසනය දිහාවට ධර්මයේ දිහාවට ධර්ම ගෞරවය එන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේක හරි මේ ධර්ම ඕජාව සහිත තනක්. ඒ නිසා භාවනා නොකරන කෙනෙකුට නීරස වෙනවා කියන එක අහන්න දෙයක්වත් නැහැ. මොකද එයාට අර මේ සතුන් මරණ කෙනෙක් ඉදිරියට සතුන් මැරීමේ ආදීනව පෙන්නලා නොමැනීමේ ආදා මේ ආනිසංශ කියනකොට සහලවන්න ගන්නවා. අනේ මටත් මේ ටික නේද වෙන්නේ කියලා. ඒ වගේ නමු සතු නොමරන කෙනාට ඒක ඇනකොට ලොකු ධෛර්යයක් ඇති වෙනවා. මේ ඇත්තෝ මේවා කියලා දෙන්න ඉස්සලා මම මේවා පටන් ගන්න තිබුණානේ කොච්චර වටිනවද කියලා සතුටක් ඇති වෙනවා. ඒ වගේ වැඩියෙන්ම සතුට ඇති වෙන ඥානය කියලා කියන්න පුළුවන් මේ සම්මතන ඥානය. ඇයි එහෙම කියන්නේ? මේක මේ සත්ත්වවිසුද්ධියේ හරි මැතර ගෙනල්ලා නතර කරන ඥානයක්. සීලවිසුද්ධි, චිත්තවිසුද්ධි, ditthිවිසුද්ධි, කාංකා විතරණ විසුද්ධි කියන මේ විසුද්ධි හතරේ දැන් අපි ඉන්නේ කාංකා විතරණ විසුද්ධියේ. සැක සංඛා දුරු කරන තැන. සංඛා කියන එක තමයි සංඛා කියලා අපි සිංහලට දාලා තියෙන්නේ. ඕකම තමයි නීවරණයක් වශයෙන් විචිකිච්ඡාව කියලා අපි නම් කරන්නේ. මේ විචිකිච්ඡාව තමයි මේ වැඩේ සම්පූර්ණයෙන්ම කැත කරන්නේ. මුළු සංසාරගත සත්වයා හොඳට විදර්ශනානුකූලව කල්පනා බැලුවොත් මේ දුක් විඳින්නේ බෙදාගෙන ඉල්ලගෙන ඒ මොකද විචිකිච්ඡාව නිසා නොකරන පව් වලටත් වග වෙනවා. අචේතනකව කරන දේවල් වලටත් දඩ ගෙවනවා. නිදසට කරුණු ඉදිරිපත් කරනවා. මොකද මේ විචිකිච්ඡාව වංචා කරන නිසා. මේ විචිකිච්ඡාව අයින් කරගන්නවයි කියලා කියන්නේ පුදුමාකාර සැහැල්ලුවක්. මේ වාහනය සර්විස් කරගත්තා වගේ නැවක තියෙන බානකල්ස් ටික කඩලා දාගත්තා වගේ ගමන යන්න පුළුවන්. ඒව නිකන් තියෙනකොට මේ එල්ලෙන දේවල්. ඒ එල්ලිලා මලකඩ කාලා ලයින්මන් සවුත් වෙලා ගියා නම් වාහනේ කොච්චර යන්ත්‍රේ කොච්චර වෙලා දිව්වත් යන තැනට යන්නේ වාහනේ කැපීමට ගෙවීමට ඒ ශක්තිය පාවිච්චි වෙනවා. ඒ වගේ තමයි ඒ යන බාර නැවක <clears throat> බෙල්ලෝ එල්ලිලා ඒ තද මුහුදු සත්තු ඇල්ලුව ගත්තොත් නැවේ ඇතුලේ බරට වැඩිය පිට බර වැඩි ගමන අමාරුයි. විචිකිච්ඡාවත් අන්න ඒ වගේ තියෙන දේ. මේක කඩනවයි කියන එක ඔය දර්ශන විද්‍යාව ඉගෙනILLෙන් හරි තර්ක විද්‍යාව ඉගෙනILLෙන් කරන්න බෑ වෙන්නේ වැඩෙන එකයි. මෙතනදී ගලවලාම යනවා. සිංහඩිය ගලවලා යනවා වගේ. හැබැයි ස්ථිර ගැලවීමක් නෙවෙයි ගැලවෙන්නේ. නමුත් తాවකාලිකව සුද්ධ කළ දුන්නට පස්සේ තේරෙන පටන් ගන්නවා අපිට මේ මනුස්ස ජීවිතේ කොච්චරක් නියම පාරට දාගෙන යන්න පුළුවන්ද කියලා. ඒ කාංකාව විතරණය කිරීම තමයි මේ කාංකා විතරණ විසුද්ධියේදී සිද්ධ වෙන්නේ. ඒකට අපි මේ දැනට සාකච්ඡා කරන තාක්ෂණික වචනෙන් කියනවා මේ සම්මසර ඥානෙ කිව්වට කාංකා විතරණ විසුද්ධියක් වශයෙන් ගත්තොත් ඒක අපේ <coughs> අපත්‍ය ආදාළ මාහිමිපාණන් වහන්සේලා වගේ තේරවාදී ඒ පතාක දවන්ත ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා ඒක පටන් අරගන්නේ පච්චේ පරිග්ඝා ඥානෙයි. කියන්නේ මේ සම්මසන ඥානෙ පටන් ගන්න ඉස්සෙල්ලාම ඇති වෙන සප්පච්චේ පරිග්ඝා ඥානය කියන එකේ නැත්තම් ධම්මට්ඨීති ඥානය කියන එකේ පච්චේ පරිග්ඝා කියන එකේදීම මේ සක සංකා දුරු වීම විචිකිච්ඡාව දුරු වීම සිදු වෙනවා. ඒ නිසා යෝගාවචරයට භාවනාවට රුචියක් ඇති වෙනවා. හරියටම තේරෙන්න පටන් ගන්නවා. දැන් අරමුණට මූණට මූණ දාලා තියෙනවා. ඒ වගේම වේදනාවල සෑහෙන කැපිපේන අඩුවක් සහ තියෙන වේදනා අතර Tamange එලකලස්ව එල්ලේ භාවනා කරන්න පුළුවන් කියන නිසක භාවය පහළ වෙනවා. ඒ නිසා යෝගාවචරය අලුකසා දාලා නැගිටිනවා නිකන් අංකුරයක් මේ ගිම්මානේ මේ පඩමත්ම ගිම්මේ කියන විදිහට දලු දාලා නැගිටින වෙලාවක්. ඒ නිසා යෝගාවචරයට ඒ Taman යෝධන කාලයට ඒ වගේම දන්න දැනුමට හොඳට ප්‍රතිඵල පෙන්වන්නට පටන් ගන්න වෙලාව. මේක හොඳට මෝරලා එන තැන තමයි. නැත්නම් මේරීම සඳහා මේරීම පිළිබඳ සාකච්ඡා කිරීමට වේදිකාව සකස් කර ගැනීමක් තමයි මේ සම්මසන ඥානය කියලා වෙනමම ඥානයක් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ සම්මසන ඥානය විපස්සනා නැමැති මන්දිරයට ගොඩ වෙන එලිපත්ත වාගේ. එළිය තමයි තියෙන්නේ පච්චේ පරිග්‍රහ ඥානෙ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ගොඩ නැගිල්ලට පදනම තමයි පොළොව යට තියෙන හරියේ අන්තිම කොටස තමයි පච්ච පරිග්‍රහ ඥානය. ඩෑම් කෝස් එක දාලා ඊට පස්සේ දැන් ගොඩනැගිලි පේන කොටස පටන් ගන්න තැන තමයි පටන් ගන්න හදන එක තමයි දැන් ඩෑම් කෝස් එක වගේ තමයි ওই සම්මත ඥානය. එතනින් පස්සේ තමයි ගොඩනැගිල්ල හැදුවට පස්සේ පේන හරිය තියෙන්නේ. අනික හරිය පේන්නේ නැහැ. නැත්නම් එලිපත්තෙන් එළිය කොටස අපි ගෙට ගන්නේ නැහැ. ඒ කියන්නේ ගෙදොර කියලා ගන්නේ ඇතුළ. එලිපත්තෙන් පිට කොටස වගේ. ඒ නිසා නාම රූප පරිච්ඡේ ඥාන, පච්ච පරිග්ගා ඥාන එලිපත්තෙන් පිට. සම්මතන ඥානය තමයි එලිපත්ත. ඔක පෙන්නට පස්සේ අපි විපස්සනා මන්දිරයට ගෙවදිනවා. ඒ ගෙවදිනකොට ඒ අමුත්ත හොදලා සුද්ධ කරලායි ගන්නේ. අන්නේ සුද්ධිය තමයි මේ කියන කාංකා විතරණ විසුද්ධිය සැක සංකා සහිතනම් එන්න එපා වෙන විදිහට කියනවා කොච්චර සීල තිබුණත් සමාධි තිබුණත් මිත්‍යා දෘෂ්ටිකයට මේ મંદિરයට ගොඩ වෙන්න බෑ. එයාට අභිඥාවක් තියෙන්න පුළුවන්. පෙරවිසු කඳපිලියතක් දැනගන්න පුළුවන්. නමුත් මේ મંદિરයට ගොඩ වෙන්න බෑ. නමුත් මූලික වශයෙන් සැකසන්තා නැතුව මේ મંદિરයට ගොඩ වෙන්න පුළුවන් කිසියම් සමත සමාධියකින් තොර කිසියම් අභිඥාවක් නැති නමුත් අනිත්‍ය දුක්ඛනාත වටහා ගැනීම මූලික සුසුකම් ඇති කාට නමුත් ගොඩ වෙන්න පුළුවන්. ඒක නිසා මෙතනදී ඒ සරුවචන් වහන්සේ සම්බන්ධ කෝවිලේ පළවෙනි tire අරගත්තා වගේ සම්මසන ඥාණයෙන් අපි ඇතුල් වෙනවා. ඉතින් ඇතුල් වෙනකොට අර ඒ සුද්ධ කිරීම සම්පූර්ණයෙන්ම කරනවා. ඔපරේෂන් එකට ලෙඩා තීරයට ගන්න ඉස්සලා වාට්ටුවේදී ඔක්කොම සුද්ධ කරලා කෙහුරු බාලා මයිල් ගලවලා කපලා සුද්ධ කරලා නාවලා පිරිසිදු කරලා ගන්නවා වගේ අලුත් ඇඳුමක් අඳවලා තියටර් එකට ගන්න ගත්තා වාගේ මෙතන සුද්ධියක් වෙනවා. අන්නේ සුද්ධිය තමයි මේ කියන්නේ අතීත අනාගත පච්චුප්පන්නානං ධම්මානං සංකිපිත්වා වවත්තානේ පඤ්ඤා සම්මතනේ ඥාන. Taman ඉදිරියට ඉදිරිපත් වෙන ඕනෙම අරමුණක් අපි ගන්නවා නිදර්ශන වශයෙන් මේ ආස්වාද ප්‍රසවාස වායෝ පොට්ටබ ධාතුව පදනම් කරගත් ආස්වාද ප්‍රසවාසයේ වෙන්න පුළුවන් එනතන උදර චලන වශයෙන් පිම්බීම හැකිලිම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චිත්තකිරිය වායෝ ධාතුවෙන් ක්‍රියාත්මක කරනේ වම পায় දකුණු পায় වෙන්න පුළුවන්. එනතන යනකොට එනකොට කනකොට බොනකොට Taman අර කරන කරන කටයුත්ත අනුව පවත්වන සතිමත් ඥානෙ වෙන්න පුළුවන් මේ ඕනෙම අරමුණක් සම්මුති පැත්තේ ඉඳලා පරමාර්ථ පැත්තට හැරෙන්නේ මෙතනදී තමයි. මේක වෙන විදිහකට කියන්න පුළුවන් සම්මසන ඥානෙට කලින් යෝගාවචරයට අරමුණක් කියලා එකක් තිබුණාට සම්මසන ඥානෙ මෙහාට ප්‍රධාන කර්මස්ථානයක් නැහැ. සම්මසන ඥානෙ දක්වාම ආනාපාන සති භාවනා යෝගාවචරය පිම්බීම හැකිලිම යෝගාවචරය එහෙම නැත්නම් සක්මන් කරන එක ආදි වශයෙන් නැත්නම් ඉදිරියදා කටයුතු කියලා සේරම වෙන් වෙන් කරලා තුඬු තුඬු වශයෙන් නම් කරලා හඳුනන්න පුළුවන්. සම්මත ඥාණයෙන් ඇතුළට පැන්නට පස්සේ මේ සෑම අරමුණකම සමරසයට එනවා. සෑම අරමුණක අරමුණකම තියෙන හුදු ස්පර්ශය පමණයි. එහෙම නැත්නම් ධාතු මනසිකාරයේ පමණයි. ඒවට නම් වණන් කියා ගන්න බැරි වෙනවා. මෙනෙහි කර ගන්න බැරි වෙනවා. නමුත් අරමුණෙන් පිටපණින්නේ නැති අඛණ්ඩ සතියක් තියෙන බව වැටහෙනවා. අමතර જાති සමාධියක් තමයි තියෙන බව වැටහෙනවා. මේ නිසා යෝගාවචරයට අර කිරිබිබි හැදිච්ච දරුවා යමක් කාලා දත් වලින් හපලා දිරව කාලා දිරව ගන්න පුළුවන් ශක්තිය වගේ ආහාර මාර්ගයේ සහ දත් වල සෑහෙන වෙනසක් ඇති වෙනවා. ඉතින් සමහරු මේ සම්මතන ඥානය ඇති කරගන්න දවස් 3-4 ගන්න ඇත්තොත් ඉන්නවා. භාවනා මධ්‍යස්ථාන ගියාම දවස් 3-4ක් ගන්න. සමහරු කපට ගන්නෙම නැහැ. මැරණකම ගන්නෑ. භාවනා දාස්ත්‍යස්ථානට ගිහිල්ලා සාර්ථක යෝගාචරය දවස් 3-4 මේක මතු කරගත්තට පහු පස්සේ පහුවෙන්ද පරියංකයකදී මතු කරගන්න. ඊට පහුවෙන් දැනනකොට එක පරියංකේ මැදක් යනකොට මතු වෙලා ඉවරයි. ඊට පස්සේ යනකොට විනාඩි 20න් 10න් 5න් 3න් 2න් 1න් කියලා පරියංකයට බහින්නෙම සමාහට මේ ඥානෙ. එතකොට අර gederin laap යෝගාචරය දවස් 3-4ක් අමුඩ ගහගෙන කහපොට ගහගෙන මේක දැඟලුවාට දවස් තුන හතරක් භාවනා මධ්‍යස්ථානයේ ගත කරපු එකනා භාවනාවට බහින්නෙම මෙතන. ඉතින් අනික් කටිය මොකද කරන්නේ? අර හොද හොද මඩේ දාන එක තමයි. ඒ නිසා මේ ඥාණයට ආවට පස්සේ විශේෂයෙන්ම මේ සම්මතන ඥාණයට ආවට පස්සේ යෝගාවචරයට තේරෙනවා ඒකේ තියෙන ඕජාව, තේරෙනවා ඒකට තියෙන කාන්දා ශක්තිය. නමුත් ඒ දේට අනුග්‍රහ කරගන්න බැරි වුණොත් මොකද්ද අනුග්‍රහය කරලා කියන්නේ අවශ්‍ය සුතමේ ඥානෙදී ගන්න බැරි වුණොත් ඒ අවශ්‍ය සීලෙන් ඔසවා තබා ගන්න බැරි වුණොත් අවශ්‍ය ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න බැරි වුණොත් අවශ්‍ය පැය ගන්න භාවනා කර ගන්න බැරි වුණොත් ඒ ප්‍රඥාවන්තයන්ගේ අසුර නොලැබුණොත් ඉතින් ඒක අර මේ මෙත්තයි වෙන්න පටන් ගන්නවා එක තැනම කිරෙන් බාල වෙන්න පටන් ගන්නවා ඉතින් ඒක තමයි අපි මේ සංසාරේ පින් කරලා ලැහැත්ති කරන්නේ මෙවැනි ඥානයක් මෝරාගෙන එනකොට සියල්ල බහා තබලා මේ වැඩෙන දේට අනුග්‍රහ කරන්න මට පේන්නේ යෝගාවචරයේ දුර්ලභම තියෙන අන්නේ එතනයි භාවනා මතු කරලා දෙන එක කරලා දෙන්න පුළුවන් නමුත් යෝගාවචරයෝ මේ වෙලාවේදී එක්කෝ ඕනාට වැඩිය මේක ඉක්මන් කරන්න ගිහිල්ලා අවුල් කරගන්න එහෙම නැත්නම් මේ වෙලාවේදී දැක්විතු සාමාන්‍ය අනුග්‍රහය දක්වන්න බැරුව අර හොඳට හැදීගෙන එන එක අර වැහුම් ඇරලා තැම්බෙන්ද ඉසලා බාලා මෙට්ටයි වෙන එක තමයි තියෙන්නේ. ඉතින් ඒක මං හිතන්නේ මේ කාලේ විතරක් නෙමෙයි එදා ඉඳලම තිබිච්ච දේ. මොකද සංසාරේ කැමති නෑ මේ ඥාන පහළ වෙනවට. සංසාරේ ගත සත්‍යය කැමතිත් නෑ. අපේ නෑදාය කැමතිත් නෑ. අපි තර්ක කරන්න ගත්තොත් අපේ තර්ක ඥාන කැමතිත් නෑ. මෙතෙන් තියෙන යටහත් වීමක්. අන්නේ යටහත් වීම විද්‍යාවක් නෙමෙයි ඒක කලාවක් තියෙන්නේ. මෙතන තියෙන්නේ సౌందර්යයක් මතු කරගන්න. කලාතුරකින් මේ වෙන නැම්මේදී අපි කොහොමද මේක අනුග්‍රහ කරන්න කිව්වොත් ඒ උනාට පස්සේ තමයි පින්වත්නි තේරෙන්නේ. කවදාකවත් සැලසුම් කළා මේක කරන්නත් බෑ කල්පනා කරුවොත් වෙන්නේ අනිවාර්යම හානියක් පමණමයි ඇහැට මොන දේ වැටුණත් දනවා වගේ වතුරෙන් ඇර ඒ නිසා කවුරු හරි කියන දෙයක් අහලා ඒ දේ එනකොට කරගෙන යන්න පුළුවන් වුණොත් දෙගොල්ලටම වාසි. දෙගොල්ලටම විතරනේ සාසනයටත් වාසි. අපේ කරුණු කාරණාවලින් මේක කරන්න පුළුවන්නේ හොල්ලලා එහෙ මේ කරන එක තමයි. එනිසා පඬිතුයෝ මේකට මෙහෙ කරනවා අතිපඬිතුයෝ මේක එහෙ මෙහෙ කරගන්න. කෙසේ නමුත් මේ ඥානය අවබෝධ කරනකොට නැත්තම් මේ බණ අහනකොට තේරෙනකොට තීරණ මේ අහලා ලබා ගන්න ඥානයේ වශයෙන් තේරෙන්න පටන් ගන්නවා මේකෙදී කිසියම් කෙනෙක් Tamanට නෑ උදව් කරන්නේ තමන්ගේම සූර බුද්ධිය උරුබුහුටිකම මේකට අවශ්‍යයි. ඉතින් මේක ඒක විස්තර කරලා දෙන්න යෝගාවචරය මේක අත්දකින්න පැත්තෙන් ප්‍රායෝගික පැත්ත පෙන්ලා දෙන්නත් ඕනේ. එතකොට යෝගාවචරය මූල ධර්මානුකූලව කෙසේනම් මේකට අනුග්‍රහ කළ යුතුද කියලා වැටහෙන්න අරින්නත් ඕනේ. ඉතින් අපි හරීම එයාටින් බලනකොට ඉතාමත්ම වාසනාවන්ත තත්වයක ඉන්නේ. අද මේක ගැන ලියවිච්ච පොත්පත් පවා තියෙනවා. හරියටම මේක කරන්න මෙහෙමයි කියලා. කදාකත් එක වෙළඳ පොලේ ගන්න හම්බෙන එකක් නැති වෙයි. කෙසේ නමුත් අද ඒ තරමටම මේක ඇවිල්ලා තියෙනවා. මොකද මේක තීරණාත්මකයි. මේ ඥානය අද බටහිර ලෝකේ ඉතාමත්ම තද්ද බල විදියට පරිශනට ලක් වෙලා තියෙනවා. මේකට පත් වෙන්නේ ඉස්සලා පුද්ගලයාගේ තර්කය කොහොමද වැඩ කරන්නේ? පත් වුණාට පස්සේ කොහොමද වැඩ කරන්නේ? පත් වෙන්නේ ඉස්සලා කොහොමද යාගේ ස්මෘති ඥාණය පත් වුණාට පස්සේ කොහොමද? පත් වෙන්නේ ඉස්සලා කොහොමද යාට ලෙඩක් හදිච්චාම සනීප වීමේ සෝයේ පත් උනට පස්සේ කොහොමද කියලා සෑම පැත්තකින්ම විනිශ්චය කරන්න පටන් ගන්නවා. විපස්සනා අවබෝධ කරගෙනා සහ විපස්සනා අවබෝධ නොකළ කෙනා. නමුත් ඉතින් අපි සූත්‍රයෙන්ම දැනගන්න ඕනේ මේ තාම ස්ථිර වෙනසක් වෙලා නෙවෙයි. මේක තාම මකන්න පුළුවන් විනාශ කරන්න පුළුවන් ඥානයක් මේ පහළ වෙන්නේ. ස්ථිර කරගන්නයි අපි මේ මේ ක්‍රම සහ විදි හොයාගෙන ඒකට අනුග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා මේක පිළිබඳව සුතමේ ඥානෙ හරි වැදගත් මෙතනදී. ඒකෙන් අදහස් කරන්නේ සුතමේ ඥානෙ නැති කෙනාට මේ ඥානෙ පහළ වෙන්නේ නැහැ කියලා. තියෙනවනම් ලාභයි. ඒ වගේම සාකච්ඡා මේ ප්‍රශ්නේ මතු කරගන්න එක ඉතාමත්ම වැදගත්. ආන්නේ මේ දෙක ඇති කරගන්නයි අපි මේ රැස් වෙලා ඉන්නේ. එමෙතු මේක ඇහුවයි කියලා කවුරුත් නිවන් දකින්නේ නැහැ. නෑ ඇහුවයි කියලා නිවන් නොදක ඉන්නෙත් නැහැ. නමුත් දන්නවනම් ඒක හරියට ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා කාංකා විතරණය මේ විචිකිච්ඡාව දුරු කරගත්තට පස්සේ ඇති වෙන මේ කලෙලිය මතින් අපි මේකට හොඳට යෙදිලා පේ වෙලා අනුග්‍රහ කරන්න පටන් අරගත්තොත් ඒ භාවනා ජීවිතේ හරීම වැදගත් මේ බැඩි වියපත් වීමකට මෙතෙන්දිපත් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා සරුවච්චන් වහන්සේ සඳහන් කරන පාඩේකින් අපි මේකට සාධකයක් දුන්නොත් යංකින්ච රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං අජ්ජත්තං වාය මේ අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකමං වා හීනං වා පනිතං වා යන් দূරේ සම්තිකේවා සබ්බන් රූපං නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූත සම්මප්පඤ්ඤාය පස්සති මෙතනදී යෝගාවචරයා කිසිම ස්ත්‍රියාවක් පුරුෂයෙක් වශයෙන් දකින්නේ නැහැ කිරිස කිසිම හොඳක් නරකක් වශයෙන් දකින්නෙත් නැහැ කිසිම ධාර්මික අධාර්මික ක්‍රමයක් දකින්නෙත් නැහැ. දකින්නේ නාම රූප වශයෙන් පමණමයි. ඒකයි මෙතන ඇති වෙන ප්‍රධාන වෙනස. ඒක තමයි නාම රූප පරිච්ඡේ ඥාණයෙන් සුද්ධ කරන සුද්ධ කරන ඇවිල්ලා දැන් දකින දකින අරමුණු කතා කරන්නේ නැහැ හොඳ නරක වශයෙන්. අරමුණු වශයෙන් කතා කරන්නේ නැහැ ස්ත්‍රී පුරුෂ වශයෙන්. කතා කරන්නේම මෙන්න මේ නාම කොටස මේ රූප කොටස. ඒක වෙන්කර දැන ගැනීම දැන් යෝගාවචරයේ හුරු බුහුටි බවක් තියෙනවා. එන දේ කවදාකවත් ස්ත්‍රී වශයෙන් පුරුෂ වශයෙන් ආත්ම වශයෙන් පුද්ගල වශයෙන් සත්ත්ව වශයෙන් ගන්නේ ගන්නේම නාම රූප වශයෙන් ඊට පස්සේ යම් කොටසක් ඒ පුද්ගලයා රූප වශයෙන් හඳුනා ගත්තා නම් සංසිද්ධියක යම් කිච්ච රූපං අතීත අනාගත පච්චුප්පන්න දැන් මේ පුද්ගලයා මේ රූපේ අත්දකින්නේ වර්තමාන වශයෙන් අස්පනා පිට අපි ගත්තොත් ආස්වාස වාතයේ තියෙනා වූ වායෝ පොට්ටබ්බ ධාතුව පිම්බීමේ ඇති වෙන අවස්ථාවේදී පිම්බීම ඇති කරන වාතය නිසා උදරේ ඇතිවෙනා වූ තෙරපිල්ල. ඒක දකිනවා වායෝ පොට්ටබ්බ ධාතු. වායෝ ධාතු ඇති ස්පර්ශ කරන ගතිය. ධාතු ස්වරූපයක් මිස මේක ප්‍රාණ වාතය කියලා ගන්නෑ. මේ වාතේ කොතෙන්ද බැලුමකට උලන් ගැහුවත් ඔච්චර තමයි. මනුෂ්‍ය ශරීරෙත් බැලුමක් වගේ ඒකත් එච්චර තමයි. ඒකට වායෝ ධාතුව වශයෙන් බලනවා. මේ වායෝ ධාතුව මේ වර්තමාන මොහොතේ අත්දැක්කට මේ පුද්ගලයා දන්නවා භාවනා කරන්න ඉස්සලා ගිය ආත්මෙත් ඕක ওই විදිහටමයි. මොකද වායෝ ධාතුව නිවන් දකින්නේ නැහැ. මම නිවන් දැක්කා. වායෝ ධාතුව වායෝ ධාතුව වශයෙන් දකින්න දැන් මොහොතේ වෙනකොට ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම අර අන්වේ ඥාණයෙන් දකිනවා ඊයේ මේ තරම් පිරිසුදු කක්ක් නැතුව විචිකිච්ඡා සහිතව බලනකොටත් මේක වැඩ කරේ නම් එහෙම තමයි. නමුත් ඒකට නංවනන් දීගෙන ඒක මේ හොඳ නරක වශයෙන් ස්ත්‍රී පුරුෂ වශයෙන් බදාගත්තේ අවිද්‍යාව නිසා. තණ්හාව නිසා. දැන් මේ අවිද්‍යාව තණ්හාව පොඩ්ඩකට පැත් ඈත්මත් වෙච්ච නිසා වායෝ ධාතු වායෝ ධාතු වශයෙන් දකිනවා. දැන් තව පොඩ්ඩකින් මම නැගිට්ටට පස්සේ ওই සතිය සමාධිය නැති වුණාට පස්සේ ආයෙත් ওই වායෝ ධාතුව මගේ හුස්ම ටික ප්‍රාණවාතය කියලා ආය අල්ල බදා ගන්න. එතකොටත් හුස්මේ නම් මොකක්වත් වෙන්නේ. අපි ඒවට කොච්චර නම් වණන් දෙන්න ගියත් ආලවට්ටම් කරන්න ගියත් හුස්ම නම් හුස්මමයි. දැන් මේ මොහොතේ වැටෙන තාලේ තමයි අතීතෙත් මෙහෙමයි අනාගතෙත් මෙහෙමයි කියලා අර වර්තමානයේ වැටෙන වායෝ පොට්ටබ්බ ධාතුව වලක්කණ්ඩ බැරි තාලෙට අතීත අනාගතයත් එක්ක සංකීපීත්වව අවත්ථානේ ඥානං කලාප සම්මසන ක්‍රමයට නැත්නම් සංක්ෂේප වශයෙන් වවත්ථානයක් කරනවා මම මාගේ කියන කේලායනෙන් අල්ලා බදා ගැනීමෙන් තොරව වායෝ ධාතුවේ තියෙන සමුදීතන ගතිය මේකයි ඒක වදිනකොට පුම්බන චංචල ගතියක් තියෙනවා පිට වෙනකොට හැකිලෙන ගතියක් තියෙනවා. එච්චරයි. දැන් මේක දැක්ක නිසා හොඳට බලා ගන්නවට අමතරව ඊයේ නොදැක්කත් උනේ මෙච්චරයි. හෙට මම මේක දකින්නකොට සතියේ නොහිටියත් වෙන්නේ මෙච්චරයි කියලා යම් කිසි කෙනෙක් අර පාසි බැඳිච්ච වතුරකඩකට ගිහිල්ලා ඒකේ යට හොඳ වතුර තියෙන බව දැනගෙන කලින් හරි බාල්ටින් හරි ගන්න ඉස්සෙල්ලා අර පාසි ටික එහෙමේ කරනවා. කිරුවට පස්සේ කැළඹිල්ල නිසා ඒ පාසි පෙඳ පොඩ්ඩකට ඈතට ගියාම යතුලේ තියෙන හොඳ පිරිසිදු වතුර ටික දකිනවා. දැකලා තමන් වතුර එකක් ගන්න ගමන් හිතනවා අනේ මම මෙතෙන්ට එන්න ඉස්සලා හිතා හිටියේ මේක තන නිල්ලක් කියලානේ. මං හිතුවේ නෑ මෙච්චර වතුර බොන්න පුළුවන් එකක් මේක ඇර තියෙනවා කියලා. නාන්න පුළුවන් වතුරක් තියෙනවා කියලා. වතුරක් තියෙනවායි කියලා. පේන තිබුණේ තන නිල්ලක් වගේ. මම ඇවිල්ලා මගේම අතින් මේ ටික මෙහෙ කරලා ගැඹුර මෙච්චර ජල කඳක් තියෙන බව දැක්කේ දන්නේ. ඉතින් ඊයේත් මේක මෙහෙමමනේ තිබ්බේ. නමුත් මං දැක්කේ මේක පාසි ටිකක් වගේනේ. වතුර අරගෙන යන ගමන් හැරිලා බැලුවොත් එයාට ආයෙත් පේනවා මේ දැනුමෙන් තොරව බැලුවනම් මට දැන් උනත් පේන්නේ මේක තන නිල්ලක් වාගේ තිනි පිටියක් වාගේ ඉතින් මම දරුවෙකුට කිව්වොත් අතෙන් කියලා වතුරටයක් ගෙනෙන් කියලා ඒ කට්ටිය බෑකේ උතන කොහෙ තනකොළ එතන තියෙන්නේ මට්ටම් කරපු තනකොළ පිටණයක් කියලා කියයි අන්න ඒ වගේ ඒ අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් වර්තමානයේ විනිවිදන ගතිය ධාතු මාත්‍රයි රූප ධර්මනම් දකින්න රූප ධර්මයේ පමණයි. එතකොට ඒ රූපය දැන් වායෝ පොට්ටබ්බ ධාතු. අපි ගත්ත නිදර්ශනයක් වශයෙන්. ඒ පොට්ටබ්බ ධාතුව දැන් නම් ඇවිල්ලා හරියට ආශ්වාස කරන වෙලාවේ දකුණු නාස්පුඩුවේ ඔන්න පීරාගෙන ඇතුල් වෙනවා තේරෙන. එතකොට ඒ හැප්පෙන දකුණු නාස්පුඩු මේ කාය සංවේදී භාවයේ වදින්ට හේතු වෙන්නා වූ පිටින් ඇවිල්ලා පෙළ ගැහිලා ඉන්නා වූ මේ වායෝ ධාතුවට අපි කියනවානේ බාහිර වායෝ ධාතුව කියලා. ඒක නෙමෙයි හුළඟේ තියෙන්නේ. ඒක නෙමෙයි හුළං කියලා කියන්නේ. ඒ හුළං ටික අර හැපෙන තැන වදින කම්ම බාහිරේ තියෙන. වැදුනට පස්සේ අභ්‍යන්තරගත වෙනවා. එකක් නාස්පුඩු වලින් ඇතුළට යනවා. ඒක ගියාට පස්සේ මගේ හුස්ම කියා ගන්න. අන්නේ හන්දි ස්ථානේ තමයි එලිපත්තේ තමයි ඒ නාසිකාග්‍රේ තියෙන්නේ. නාසිකාග්‍රේ හැපුණට පස්සේ මගේ වෙනවා. හැපෙන්න ඉස්සෙල්ලා බාහිර වෙනවා. නමුත් බාහිර තිබුණත් අභ්‍යන්තර තිබුණත් හුදු ආයෝ ධාතුව පමණයි. හුදු වායෝ ධාතුව මැයි කියලා තේරුම් අර ගන්නවා මේ හැප්පෙනාට පස්සේ මේක මම මාගේ කියලා අපි මේකේ මේ ආත්ම සංඥාවෙන් ගන්න. හැප්පෙන්නේ ඉස්සෙල්ලා නිකන් හුලං වාතේ. නමුත් දෙකම වායෝ ධාතුවමයි. පිට වෙන පැත්තේ බලා හිටියොත් නාසිකාග්‍රය හැප්පෙන්නේ ඉස්සෙල්ලා ඇතුලේ කියලා හිතාගෙන පිට වුණාට පස්සේ පිට කියලා ගන්න. ඒත් එකම හුලංමයි. ඒ හුලං වලින් ඇහුවොත් උඹ අභ්‍යන්තරේ ඉඳලා බාහිරට යනවා කියලා උඹට තේරුණාද කියලා ඌට තේරෙන දෙයක් නැහැ. හුලං දන්නේ මේ නාසිකාග්‍රේ වැදුනා කෙනෙක් වින්දා මොනවාක්වත් හුලං දන්නේ අපි තමයි මේකට මේ අභ්‍යන්තර වශයෙන් බාහිර වශයෙන් දෙන්නමුත් අපි අභ්‍යන්තර වශයෙන් බාහිර වශයෙන් නංවනන් දුන්නට වායෝ ධාතුවේ කිසිම ಗುಣ විශේෂයක් වෙනසක් වෙන්නේ නැහැ. ඒක හුලංමයි. අජ්ජත් බහිද්දා වශයෙන්. ඉතින් Tamanට මේක තේරෙන බණ අපි එකයි සමහරට අල්ලන්නේ. අජ්ජත්ය අල්ලනවා බහිද්දාව අනුමාන කරනවා. බහිද්දාව අල්ලනවා අජ්ජත් අනුමාන කරනවා. Tamanට මේ දෙකමත් වැටහෙනවා. හැබැයි කවදාකවත් අතීත අනාගත පච්චුප්පන්න එක චිත්තක්ෂණේ වැටෙන්නේ නැහැ. වර්තමාන වශයෙන් වැටෙනවන ඊයේ මෙහෙමයි කියලා හිතන චිත්තක්ෂණේ වෙන එකක් හෙට මෙහෙමයි කියලා හිතන චිත්තක්ෂණේ වෙන එකක් මේ තුනම එකට වැටීම එක චිත්තක්ෂණයක වෙන්නේ නැහැ ඥාන මට්ටමේ පමණයි ස්පර්ශ කරන්න පුළුවන්. අජ්‍යත වෛද්‍යා දෙකත් එකයි අවබෝධ වෙන්නේ අනික අනුමාන වෙනවා. නමුත් දෙකම ළඟ ළඟ තියලා කල්පනා කිරීම සිද්ධ වෙන්නේ ඥානවවත්තාණී. ඥාන මට්ටමේ අත්දැකීම් මට්ටමේ නෙවෙයි. ඒ වගේම තමයි ඕලාරිකං වා සුකුමං වා. පටන් ගන්නකොට හුස්ම රැල්ල බොහෝම ගොරෝසුට යනවා. ඒ ගොරෝසුට යන ආස්පුරවාගෙන පුරුටු පුරවාගෙන යන වෙලාවදී ඔන්න ආස්වාසේ ප්‍රස්වාසේ ආස්වාසේ සීතලයි ප්‍රස්වාසේ උණුසුමයි ආස්වාසේ කීකරුයි ප්‍රස්වාසේ ගොරෝසුයි ආස්වාසේ කෙටි ප්‍රස්වාසේ දිගයි නැත්නම් ආස්වාසේ දිගයි ප්‍රස්වාසේ කෙටි කියලා අපි নানা ප්‍රවිධියට මේකේ වෙනස්කම් දකිනවා. නමුත් ඒ හුස්මේ එහෙම වෙනසක් නැහැ. හුස්මට එහෙම මේ මම මේ නාස්පුඩු වල හප්පීගෙන ගොරෝසුට යන්න ඕන, සියුම් යන්න ඕන කියලා එහෙම කිසිම ආත්ම ශක්තියක් මොකක්වත් නැහැ. මේ හුස්මේ තියෙන ස්වභාව දෙකක් අපි වෙන් කරගෙන එකක් ඕලාරිකයි කියන එකක් සුකුමයි කියන එකක් තියෙන තැන කාර්කේ හිටින්නේ නැහැ. හැබැයි එකට සාපේක්ෂව නැතුව අනිකට ඉන්න බෑ. ඒ දෙක අතර සාපේක්ෂකමක් විතරයි තියෙන්නේ. ආන්න මේ විදිහට මේ ඕලාරික සුකුම කියන එකත් අපි විහිං පටවන ලද්දක් මිස දෙකටම සමානව භාවනා කරන පුරුදුන එක තමයි මේ සම්මසන ඥානදී අපි උගන්වන දේ. ඕලාරික වුණත් ඒ හා සමාන සාධරකමකින් බලන්න ඕනේ. සුකුම වුණත් ඒ හා සමාන සාධරකමකින් බලන්න ඕනේ. නමුත් යෝගාවචරයට ඒක තේරෙන්නේ නැහැ. යෝගාවචර හැම වෙලාවෙම කියනවා මට හොඳට බලන්නත් පුළුවන් හිතත් වදිනවා ඕලාරිකව තියෙනවනේ. සුකුම වෙනකොට මගේ හිත දුවනවා. මගේ හිත පශ්චාත්තාප වෙනවා. වැරදුණයි කියලා හිතනවායි කියලා. ඒක යෝගාවචරය අත්දකින්න. මේ සම්මසනේ තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ වාගේම මේ দূරේවා සාන්තිකේවා. තමන් අර නාස්පුඩුවේම හිත තියාගෙන ඉනකොට හුස්ම ගැටි 10 15 යනකොට හොඳට තේරෙනවා මේ හුස්ම ගැනීම සිදු වෙන්නේ මේ නාස්පුඩු දෙකේමත් නෙවෙයි එකකයි. අන්න එතන හැප්පෙන තැන මේකයි කියලා. එතන ඊටාම සමීපස්තව වැටෙනවා. හොඳට මෙහෙම ඉන්නකොට සමාහලාට තියෙනවා මෙතන හිත තියාගෙන හිටියට හුස්ම නිකන් වැටෙන්නේ බඹයක් දෙකක් ඉස්සරහින් වගේ වෙන වෙලාවලුත් එනවා. හැබැයි දන්නවා මේ අසතියෙන්වත් චින්තාමේවත් නෙවෙයි බලාන හිටියාම පේන්නේ අර හැපිච්ච තන පිළිබඳව තිබුණු සම්මුතිය ගලවලා ගිහිල්ලා. හැපීමත් වැටෙනවා නමුත් පේන්නේ බම්බයක් විතර ඈත වගේ. තව සමහරලාට නාසිකාග්‍ර වෙනුවට මොලේ මැදට ගිහිල්ලා වගේ. ඕකේ අර අර හැපෙන තැන ඉස්සලා අතගාලා බලලා ගන්න පුළුවන් උනාට පහු වෙනකොට පහු වෙනකොට වෙනස් වෙනවා. පිම්බීම හැකිලෙන් බලන කෙනාට සැක හිතෙනවා සමහරලාට. එතකොට කියනවා දකුණු වම් අත හොඳට උදරේ උඩ තැම්පත් කරලා හොඳට බලන්නයි කියලා. නමුත් අත අයින් කරලා භාවනා කරලා යනකොට සමාධිගත වෙන්න වෙන්න වෙන්න ඕක ඔය පපු ඇටයට කිට්ටු කරනවා. දැන් නම් තියෙන්නේ මේ නාභියත් පපු ඇටයත් අතර. නමුත් හොඳට සමාධිගත වෙනකොට පපු ඇටේ දිහාට උඩට උඩට එනවා වාගේ වැටෙන්නේ. සමහරලාට ඉස්සරහ තැනකට ගියා වාගේ දුරට යන වෙලාවකුත් තියෙනවා. ඉතින් මේවා යෝගාවචරය සමහරලාට දන්නේ නැත්නම් බණ අහලා නැත්නම් ධර්ම සාකච්ඡා කරලා නැත්නම් එක්ක ඇස් දෙක අරලා හිත නරක කරගෙන නැගිටලා යනවා. නමුත් මේ ඔක්කොම තියදී සතිය සමාධිය තියෙනව නේද? මේක බාහිරයට ගියත් අභ්‍යන්තරයට ගියත් සතිය පවත්වන්න බාධාවක් නැහැ නේද කියලා ඒ අභියෝගයට යෝගාවචරයක් කවදාකවත් හිතලා ඉන්නේ නැහැ කියන එක සත්‍යයක්. අහලමයි එකෙන්. සාකච්ඡා කරලමයි මේ සංකල සංකලණයට යෝගාචර පරිේශනාත්මකව බහි. යකෙම හීනංවා පනීතංවා සමහරට බොහෝම හොතට ආස්වාස ප්‍රස්වාස බිම්බීම හැකිලිම වම දකුණ යාදෙන වෙලාව අල්ලල යන වෙලාවක් හිටිනවා. ප්‍රනීතව වැටෙනවා. මිහිරිව වැටෙනවා. ආස්වාසය ආස්වාදයක් වෙන මට්ටමකට වැටෙනවා. සමහරලාට වැටෙනවා. ඉතින් ඕක බල්ලා ඇති වැඩේ මොකද්ද? හුස්ම නම් වැටෙනවා තමයි. පිම්බීම හැකිලනම් වැටෙනවා තමයි. මොකටද ඕක? ඕකෙම තඹගෙන කණ්ඩද? මොකද්ද ඕකෙන් ඇති ලාභේ? කියලා අර වැටෙන දේම තුච්ච කරලා නීච කරලා හීන කරලා කතා කරන වෙලාවකුත් එනවා. ඉතින් මේ දෙකේදී යෝගාචරය සමසිත පවත්තන්න දන්නේ නැහැ. යෝගාචරය හිතනවා අර ප්‍රනීත වෙලා තමයි සද්ධාව කියන්නේ. ප්‍රනීත වෙලා තමයි වීරිය කියන්නේ. ප්‍රනීත වෙලා තමයි සතිය කියන්නේ. ප්‍රනීත වෙලා තමයි සමාධිය කියන්නේ. ඕක තමයි ප්‍රඥාව කියන්නේ කියලා. නමුත් ඇත්ත වශයෙන්ම ඒහා සමානව එපා වෙලා තුච්ච වෙලා උඹ නොදකින් නොපතන් කියන තැනට එනකොටත් හිතන්න ඕනේ මේකත් විශාල සද්ධාාවක් ඕනේ අර හොඳට පේන වෙලාවට වැඩි සද්ධාාවක් මෙතෙන්ට ඕනේ නැතුනොත් දමල ගහලා මේක බලහන්ින්ට ඊට වැඩිය වැඩි වීරියක් අවශ්‍යයි මේකත් සතිය කියලා දැනගන්න නම් ප්‍රබල සතියක් අවශ්‍යයි මේ වෙලාවේ සමාධිය ගත්තනම් ඒක තමයි yaadena සමාධියක් බාටපත් වෙන්නේ මේක තමයි ප්‍රඥාව තියෙන්නේ දුක්ඛ සත්‍ය තියෙන්නේ එතනයි ඒ නිසා අර ප්‍රනීතව වැටෙන වෙලාවට වැඩි මිහිරියාවක් හීනව වැටෙන වෙලාවේ තියෙනවා කියනකොට තමයි යෝගාවචරගේ විසුද්ධිය සිද්ධ වෙන්නේ. කාංකා විතරණ සීසුද්ධිය විද්ධ වෙලා ඊ ගාවට තියෙන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට යෝගාවචරය සූදානම් කරන්නේ කවදාකවත් නිකන් නිකන් නෙවෙයි. හොඳටම හප්පලා බැරිම බැරි අභ්‍යාසයක් දීලා ඒකෙදී සාර්ථකව මැද ප්‍රතිපද තෝරන්න දන්නවනම් ප්‍රතිපදා එහෙම නැත්නම් මේ අන්ත දෙක අතහැරලා මැදට එන්න ඒ යෝගා එතකොටම තේරෙනවා මේක අම්මා අප්පා කියලා දෙන එකක් නන් නෙවෙයි. කිසිම තර්කයකින් ඥානකින් ලෝක ඥානකින් ගන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. මේ වගේ අපහසුවටපත් නෙවෙයි කවදාවත් කොට වෙන්න පුළුවන් තැනකුත් නෙවෙයි. ඒ නිසා මේ අපහසුව මංගලයි. මේ අපහසුව ධාර්මිකයි. මේ අපහසුව සම්මසනයක්. මේ අපහසුව මේ ආර්ය පරිේශනයක්. මං වෙනුවෙන් කාටවත් කරන්න බෑ. මං කරපු දේ කාටවත් දෙන්නත් බෑ. කවදාකවත් ගුරුවරයෙකුට මට මේක දෙන්න බෑ. කවදාකවත් මම කාර් දෙවි කෙනෙකුට ආශිර්වාද කරන්න බෑ මේක ලැබියන් කියලා. කරන්නෙත් නෑ. ඔය මොනම මොකෙක්වත් ඕක කරන්නේ නෑ. තමන්ම ධෛර්යයෙන් කරගන්න. මේ විදිහට මේ රූප ධර්මයන් සම්බන්ධව මේ 11 ආකාරය එක එක ආචාරවල එක එක විදිහට සඳහන් කරනවා. කවදාකවත් 11 ආකාරය එක චිත්තක්ෂණයක පේන්නේ නෑ. අඩුම ගානේ කියනවනම් කාලය පිළිබඳ පවතින මේ අතීත අනාගත පච්චුප්පන්න එක චිත්තක්ෂණේ වෙන. අඩුම ගානේ චිත්තක්ෂණ තුනක් ගන්න. යෝගෙම දේශේ සම්බන්ධව තියෙන අභ්‍යන්තර බාහිර দূරේ සන්තිකයේ කියන දේවලුත් එකක් වයි වැටෙන්නේ. අනිත් එක වැටෙන්නේ ඒකේ හේව නැල්ල විදියට. සංසන්දනාත්මකව පස්සේ ඥාණයෙන් තමයි දෙක සංකීපීත්වවත්ථානේ පඤ්ඤා කියලා වවත්ථානය කරනවා. සම්මසනය කරනවා. ওই වචන දෙකටම සිංහල වචනයක් නැහැ. පවත්තාණේ කිව්වත් සම්මසනේ කිව්වත් ආගමික ධාර්මික වචනයි. ඉති යෝගාවචරයට එව්වයි ඒකෙන්ම තේරුම් ගන්න වෙනවා. ඒ කියන අතපත ගාලා බලනවා කියන එකයි. සම්මසන කරනවා කියන්නේ. පවත්තාණේ කරනවා කියන්නේ ඥානේ ගලපා බලනවා. ඉතින් මේ ගලපන ඥානේ නම් අපේ ඉතිහාසයෙන් භූගෝලයෙන් ඉගෙන ගන්න ගැළපීම තමයි. නමුත් මෙතන මේ දැන් මම මෙතන කියන සංසිද්ධියක් ආහාර වෙලා තියෙනවා අරමුණු වෙලා තියෙනවා කියන එකයි වෙනස. ඉතින් මේ විදිහට යම්ම කෙසේ රූප ධර්මයක් ඉදිරියපත් වෙච්චාම මේක සතෙක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි සංසිද්ධියේ තියෙන රූප කොටාශය මට දැන් මතුවෙන්නේ රූපයි මට ඒකේ පේන්නේ අතීතනාගත පච්චුප්පන්න කියන තුනෙන් එකක් නම් ඒක බලනවා ප්‍රනීතව හීනව කියන දේ වෙනස වැටෙනවනේ ඒක බලනවා එහෙම නැත්නම් ගොරෝසු සියුම් කියන එක තියෙනවනම් එහෙම බලනවා ළඟ දුර බලනවනම් එහෙම බලනවා අතීත ඇතුලේ පිට කියලා බලනවනම් එහෙම බලනවා මෙන්න මේ වෙස්ට් මූණයි මේ 11 වෙස්ට් මූණෙන් දැන් පැලඳගෙන ඉන්නේ කියලා එකම මිනිහා පළඳිනවා වෙස්ට් මූණ 11ක් මෙන්න මේ වෙස්ට් මූණයි කියලා දැනගත්ත ගමන් ඒ යෝගාවචර තේරෙනවා එක රූපයකට අපිව කොච්චර වල්මත් කරන්න පුළුවන්ද වල්මත් කරන්න පුළුවන් අපි කොච්චරක් අන්දවන්ද කරන්න පුළුවන්ද අපි හිතන මේ 11 දිනක් කියලා හිතාගෙන ඉන්නේ ඒ තරමටම මේ කට්ටියට විලිලැජ්ජා නැතුව එකම ආස්වාසේ වරක ප්‍රනීතව පේන වරක එපා වෙලා තුච්ච වෙලා පේනවා එකම වායු පොට්ටබ ධාතුව එක වෙලාවට ගොරෝසු වෙන එක වෙලාවට සියුම පේන. ඉතින් අපි මෙව්ව තෝරන්න ගත්තොත් වර්ග කරන්න ගත්තොත් අපි තේරෙනවා මිසක්කා වායු ධාතුවල මොකක්වත් වෙන්නේ. අපි මෙතෙකල් උනේත් තේරිලා කොන් වෙච්ච එක තමයි. මේව තෝරන්න කියලා. නොතෝරා කරන වැඩක තමයි සම්මසනේ කියලා කියන්නේ. එහෙම නැත්නම් ප්‍රතික්‍රියා නොකර පූර්ව නිගමනකින් තොරව මේවා දිහා හුදු බැල්මෙන් බලන සිටීමයි වවත්තාණී කියලා කියන්නේ. ඒක සම්පූර්ණ ඥාන සංවර්ධනික ක්‍රියාවක්. හොඳ ඥානවන්තයෙකුට විතරක් මේ ආර්ය පරිශ්‍රණය කරන්න පුළුවන්. මම මාගේ හැඟීමෙන් තොරව. ඒ නිසා මේ 11 ආකාරයේ පෙන්වුවාට පස්සේ සරුවචන්ස කරනවා නේතං මම නේතෝ හමස්මි නමේසෝ අත්තාති යතා සම්මප්පඤ්ඤාය පස්සති. මේක මම නෙවෙයි මේ වායෝ ධාතුවේ තියෙන ප්‍රනීත වෙන ගතිය හීන වෙන ගතිය මම නෙවෙයි. මේ ලං වෙන ගතිය දුර වෙන ගතිය මම නෙවෙයි. ගොරෝසු වෙන ගතිය සිවුම් වෙන ගතිය මම නෙවෙයි. අතීත අනාගත පච්චුප්පන්න ගතිය මම නෙවෙයි. මේක මගේත් නෙවෙයි. මගේ නම් අතීතේ කියනකොට අතීතේ හිටින්න එපායි. අනාගතේට වරෙන් කියනකොට එන්න එපායි. එහෙම විධායක ශක්තියක් නැහැ. මේක මගේ ගේ වුණාට මේ ගෙහිමියා මම නෙවෙයි. මම මේකේ නිවාසී නෙවෙයි. මට මේකේ පාලන ශක්තියක් නැහැ. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මයක් නෙවෙයි. එහෙම නැත්නම් මගේ ආත්මයේ තියෙන හුස්මෙත් නෙවෙයි. මේ විදිහට යෝගාවචරය ඒක හුදු පරිේෂණ මට්ටමක. නිරීක්ෂණ මට්ටමක. දෙයක් බලාගෙන ඉන්න කෙනෙක් මට්ටමටපත් වීම තමයි මම අර කලින් කියාපු යෝග ජීවිතයේ තියෙන ඊටාම වැදගත් සංසිද්ධිය. අන්නේ සංසිද්ධිය සඳහා තමයි කලින් කියන විදිහට නාම රූප වශයෙන් පච්ච මේ පච්ච පරිගාවයෙන් පුරුදු කරන ආවේ. ඒ පාරෙම දිනුවක් තමයි මේ සිද්ධ වෙන්නේ. එනේන දෙයක් නාම රූප වශයෙන් දකින්න. ඒ දකින්නේ එක දිගට කල් පවතිනවා හේතු දෙකක් නිසා එකක් තමයි විචිකිච්ඡාව නිසා අයාල යන හිතවිලි නැහැ. දෙක තමයි වේදනා යම් ප්‍රමාණයක් තියේදී පරියන්කේ ඉන්න පුළුවන් ගතිය තියෙනවා. එතකොට අරමුණට මූණට මූණ දාලා ඉන්න ගතිය වැඩි. එතකොට මේ එක ආකාරයක් පෙන්වුවාට දෙක තුනක් දකින්නකන් එහෙම මේක දිහා බලන්න පුළුවන්. හීනපත් ගතියක් දකින්න ඕලාරික ගතියක් දිනනවා සාන්තිකේ ගතියක් දකින්න වර්තමාන ගතියක් දකින්න මේ ඒකට දැනගන්නවා මෙහෙම තමයි මෙයාගේ වැඩ මේ මේ වෙලාවට පේන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා රූප ධර්ම පිළිබඳව කවදාකවත් නොතිවිච්ච විදියට නොදැක්ක හෙවණැලි හැඩතල අංගපාසංග ව්‍යංජනාඩ ව්‍යංජන දකින්න පටන් ගන්න. මේකයි මම කියන්නේ අර බැහැගෙන යන විදියකට කිඳා බහින විදියට රස බලන වෙලාවට එනවා කියලා. නමුත් මෙතනින් අතර වෙන්නේ නැති බව සරුවචන සඳහන් කරනවා යාකාචි වේදනා අතීතනාගත පච්චුප්පන්න අජ්ජත්තිකං වා බයිද්දාවා ඕලාරිකං වා සුකමං වා යං দূරේ සාන්තිකේවා හීනාවා පණිත්තාවා ඊට පස්සේ Tamanට දැනෙන වේදනා තියෙනවනේ ඉඳගෙන ඉන්න බව නිින්ද කරනවා ගෙන්න තියෙන බව නැත්නම් මේ කකුල් දෙක පටල වෙලා තියෙනවා නැත්නම් කකුල කකුල හිල්ලා රත් වෙලා තියෙනවා ආදි වශයෙන් වේදනා ඒ වේදනා පිළිබඳව තතින අදඟත පච්චුප්පන්න තේරෙනවා මං ඊයේ මේ වගේ වේදන යනකොට ආනාපානේ පැත්තක තියලා මේක වෙනහි කරන්න ගියානේ. ඒක වැරදිනේ. මට මේක මෙනෙහි කරන්න තු ආනාපානෙ ඉන්න පුළුවන් දැන් වේදනාවේ පිටිපස්සටලා ඉන්නවනේ කියලා වේදනාව පිළිබඳව නොදැක්ක පැතිකඩ දකිනවා. ඉතින් ඊයේත් මෙහෙම තියෙන්න ඇති. මම මේවා දන්නේ නැතුව මේ මේ වේදනාව පොඩ්ඩක් ආපු ගම මම මේ මූල කර්මස්ථානේ පැත්තක ඉඳලා වේදනාව මෙනෙහි කරන්න ගියා නේද එනත්තම් හුඟක් වේදනාව බලවත්ව තියේදී බැරි බැරි ගාතේ මම මූල කර්මස්ථානෙ මෙනෙහි කරන්න කියන එක වැරදිනේ. වේදනාව බලවත් නම් වේදනාව මෙනෙහි කළ යුතුනේ. ආදි වශයෙන් අතීතයේ කරපු දේවල් අනාගතයටත් මම මෙහෙම આવොත් මෙහෙමයි කරන්න කියලා වේදනාව පිළිබඳ අතීත අනාගත පච්චුප්පන්න වැටේ. අජත්තං වා බහිද්ධාවා මේ වේදනාවල් ළඟ ඉන්න එකන චර්චුරු ගාන ඇටි ඇහෙනවා. කෙන්තිරි ගාන ඇටි අතපය දිග ඇහෙනද එතකොට හිතෙනවා අනේ මේ මිනිහට මොකද වෙලා තියෙන්නේ. මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා මේ චර්චුරු ගාන බැරිද මේ මිනිහට එකෙල්ල ඉන්න කියලා අපි සාමාන්‍ය වවත්තානේ කිරුවොත් මේ සම්මතනේ නැතුව ඒ මනසට දොස් කියන. තමයි සම්මතනේට යනවා තිනෝ මෙහෙම තමයි මමත්. මමත් මෙහෙම එහාට මෙහෙම දඟනොට අනික් කට්ටියට සද්ද ඇහෙනවා ඇති අනික් මිනිස්සු මට හිතිමුත් බලිනවා ඇති. මොකද ඒක මේ ඒක අනුන්ගේ වේදනාව. බහිද්ධා වේදනාව. මේ මට තියෙන්නේ මගේ වේදනාව කියලා අජ්ජත් බහිද්ධා වශයෙන්ුත් තේරෙනවා. ඊගාවට দূරේ සාන්තිකේ සමහරට වේදනාව හොඳටම ආනාපානටත් ලං වෙලා පේන වෙලාවක් තියෙනවා. පිම්බීම හැකිලීමටත් වැඩිය ලං වෙලා. පිම්බීම හැකිලීම ඈතින් දුරින් දුරවන් වෙලා. සමහරට පිම්බීම හැකිලීම තියෙද්දි වේදනාව තියෙනවා තමයි ඈත් වෙලා පේන. සමහරලාට වේදනාව මිහිරි වෙනවා. සුඛ වේදනාව වශයෙන්. සමහරට අමිහිරි වෙනවා. සමහරලාට ඊ타ත්ම ගොරෝසුයි. නැගිටලා යන තරමට. සමහරලාට ඊ타ත්ම සියුම් හෙව්වටවත් හොයන්න බෑ අත තියනවාද කියලා. වම් අත පේනවා දකුණු අත අහුවෙන්නේ නැහැ. උඩුකය නැහැ යටිකය තියෙන. ওই විදිහට ඉතාමත්ම හි ප්‍රනීත අවස්ථාව සුක්ඛුම අවස්ථාවල් තියෙනවා. මේ විදිහට වේදනාව සම්බන්ධවත් 11 ආකාරයක්. අර රූපත් එක්ක ගැළපෙලා නාම ධර්ම වල තියෙන ගොරෝසුම නාම ධර්මය තමයි වේදනාව. වේදනාව වශයෙන් බලනකොට අර වාගෙම එක දිගට පවතින සතියක එක දිගට පවතින සමාධියක රූප ධර්ම නෙවෙයි නාම ධර්ම. නමුත් ඒ වුණාට රූප ධර්මයක් අල්ලා ගත්තා වාගේ නාම ධර්ම කියන්න පුළුවන්. ඒ ගියයි කියලා සතිය කැඩෙන්නෙත් නෑ අරමුණ කැඩෙන්නෙත් නෑ. ඒක ඉවරලා ආය ආනාපානට එනකොට ආනාපානට තිබුණු තන වැඩේ නතර කරව තැන ඉඳලා පටන් ගන්න යන්න. මේ විදියට වේදනාවෙත් ඒ දකින්නකොට නේතම්මම නේතෝ හමස්මි නමේසෝ අත්ථාති කියන එක රූප වලට වැඩිය ටිකක් අමාරුයි වේදනාවලදී. වේදනාවල එනකොටම මැරෙයි මට අංශභාගය හැදෙයි කොර වෙයි මෙතනින් නැගිට ගන්න බැරි වෙයි කියලා භයානක හිතවිලි එන්න පටන් ගන්නවා. වෙන එකක් නෙමෙයි මට තියෙන මේ වේදනාව මේක නම් බරපතලයි. මේක නම් බලන්න ඉඳලා බෑ කියලා එක්ක අත ගාලා බලන්න හිතෙනවා. එහෙම නැත්නම් නැගිටින්න හිතෙනවා, තෙල් ටිකක් ගන්න හිතෙනවා. নানা ප්‍රාකාරයට අර වේදනාව පිළිබඳව මමය, මේක මගේය, මේක මගේ ආත්මය කියා ගන්න යන්න පටන් ගන්නවා. සුඛ වේදනාවටත් ඔච්චරයි. දුක්ඛ වේදනාවටත් ඔච්චරයි. නමුත් අර රූපය ටිකක් අර බාහිර පේන්න තියෙනවා ගොරෝසුයි. ඒ නිසා ඒකෙන් හැඟීමක් ඇති කරගත්ත එක නේද වේදනාව පිළිබඳ අර රූපෙන් ගත්ත ඒ සංකල්පේ පොඩ්ඩක් දියුණු කරගන්න පුළුවන්. දියුණු කරගත්ත යුතුය ඒකයි මේ බණ කියන්නේ. ඒකයි මේ ධර්ම සාකච්ඡා කරන්නේ. නමුත් වේදනාවට බහිනකොට පොඩ්ඩක් අඩියට බහිනවා. අරිට වැඩිය කිඳා බහින ගතියක් තියෙනවා. මේ වේදනාව සම්බන්ධව ඇත්තටම වේදනාව නිසා යද හුඟ දෙනෙක් භාවනා නොකරන්නේ මොකද ඉඳ ගන්නකොට මේ කකුල් රිදෙනවයි කියන ප්‍රශ්නේ. හුඟ දෙනකොට මේ ඉඳගෙන ඉන්නවා කියන එක දඬුවමක්. විශේෂයෙන්ම සුඛෝපභෝගී කුමාර කුමර ජීවිත ගත කරපු ඇත්තන් බිම ඉඳ ගන්නවයි කියන එක නිග්‍රහයක්. ඒකට අනිවාර්යයෙන්ම සුඛ උපභෝගී ආහසන තමයි එයාගේ தત્ත්වේ පැහැදිලි කරන දේ. මොසරවචනාංශේ බුදු වෙලත් සාක්‍ය වංශේ ඉපදිලත් උන්වංශේ ආර්ය ආසනේ වශයෙන් ගත්තේ ගහකොනට දාගත්ත පිදුරු ටිකක් විතරයි. උන්වංශේ දන්නවා ඒක තුලින් ලෝකේ ලබන්න පුළුවන් උප්පරිම සැප ලබන්න පුළුවන්. ඔය අනික් පුටු ගැන හිතන්නේ ගාන නිකන් පුටු පුටු ගා ඉඳයි හිට වෙන්නේ. අද වෙලා තියෙන භාවනා මධ්‍යස්ථාන ඉස්සල්ලාම පුටු පුටු ගාන එක තමයි පටන් ගන්න. ඉඳ ගන්න ආසන ටික හදාගන්නේ කොහොමද? වහලේ නැති වුණත් කමන්නේ. કોઈ පිටරට යන කට්ටිය භාවනා කරන්නට යනකොට පුදුමාකාර කුෂන්තෝගයක් උස්සගෙන යනවා. කිලෝ 20 ගෙනියන්න දෙන්නේ හැබැයි පරිමාවයෙන් බලනකොට ප්ලේන් එකට වැඩිය ලොකුයි කිලෝ 20ට අඩුයි. ඒ මොකද ඉඳ ගන්න එක නැතුව කොහොමඩක්වත් කරන්න බෑ. ඒ තරමටම වේදනාව අද ලෝකයේ මේ පසුගිය අවුරුදු 200ෙම සම්පූර්ණයෙන්ම මායා කෙරුවේ මේ වේදනා චෛතසිකයමයි. අපි මේ හඹා යන්නේ සුඛෝපභෝගීත්වයයි. අපි නමුත් පාවා දෙන්නේ මොකද්ද? අපේ වර්තමාන චිත්තක්ෂණයයි, අපේ සෞඛ්‍යයයි, අපේ සදාචාරයයි. සැපසෙවීම මත. සැපසෙවීම මත. මොකද මේක මේ තරමටම තුනි පිටර සිවියක්ද? නැත්නම් මේක කබරහමක් වගේ ඕන දෙයක් දරන්න පුළුවන් දෙකක් කියන එක මතයි පිරිමියෙද්ද ගෑණියෙද්ද කියන එක තේරෙන්නේ. වැඩට වහින්න පුළුවන් මිනිහෙද්ද කියලා තේරෙන්නේ. මම ඒ දවසට අර සුදු ආමතුරු හම්බෙන්න ගියාම ඒ ආමතුරු සමහරලාවට අර පරණ පුරුදු ක්‍රමයට අතට අත දෙන එක කරනවා. ඒකල බිලි රජ වෙලා කියනවා ඒක මං කළ යුත්තක් නෙවෙයි අතරම අතට දෙන්න. ඒකල අතට දීලා මට කියනවා දවසක උඹේ අත මේ අත අතගාපික කවදාකවත් උඹ කොමියුනිස්ට් රජයක් ආවත් උඹ මරණයක් නෑ උඹේ කරකට කවදාකවත් හිතෙන්නේ නෑ කියලා. වැඩ කරන මිනිහගේ අත් දෙකක් මට අහුවෙන්නේ මේ නිසා උඹට කිසි කෙනෙක් වෛර කරන එකක් නෑ. මහන්සි වෙන මිනිහ බව පේනවා. ඒක බලපන් මගේ අත් දෙක කොච්චර සියුම්ද කියලා මට මොනම දෙයක්වත් අත ගන්න බෑ. පයින් ඇවිදපු ගමන් වැලි කට ඇනිලා උඩ විසි වෙනවා. අතට මොනවාරි ගෑවිච්ච ගම සුකුම සුකුමාර බව නිසා මොනම දෙයක් කරන්න බෑ. ඉතින් අපි හිතාන හිටියේ මේක තමයි පොහොසත්කම කියලා. ඊතරම්ම සියුම් පතුල් සහ අතුල් තියනවා නම් ඒක තමයි පොහොසත්කම කියලා. නමුත් බලහන් ගියාන් පස්සේ පරිසරයට ගැළපෙන ගතියක් තියෙනවා. ඉතින් මේක මේ අතේ පතුල අතොල් පතුල තියෙන සියුම් භාවය නෙවෙයි වේදනා චෛතසිකය පිළිබඳ තියෙන දැනුම් සම්භාරයයි. සේරම අවශ්‍යයි. මේ එන මතුවෙන සේරම නේ තමම නේතෝ හමස්මින්න මේසෝ අත්ථාති කියලා මේ වේදනාව මම නෙවෙයි මේ වේදනාව මගේ නෙවෙයි මේ වේදනාව මගේ ආත්මේ නෙවෙයි කියලා පටන් ගන්න එක තියා අපි අද කොච්චර අපේ දරුවන් වේදනාව ගැන වේදනාව වෙනවද අසල්වැසියන්ගේ වේදනාව ගැන කොච්චර තැවෙනවද? ඒ නිසා අපිට භාවනා කරගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. ඉතින් කවද්දා අපි අපේ වැඩකට බහි. කවද්දා අපි අපේ වේදනාවත් එක්ක මූණට මූණ දාලා කටයුතු කරන්නේ. ඒකයි මේ වැඩේ වෙනකොට ජීවන රටාව වෙනස් කරලා භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා බිම වාඩි වෙලා ඇඳුම මාරු කරලා රැහැට නොකා ශීලයක් රැකගෙන හිත පොඩ්ඩක් අලුත් කරන්න කියන. එච අපි ඒක පොඩ්ඩක් අර පුරුත්තාලට හදාගන්න තමයි ඔය භාවන මධ්‍යස්ථාන සැලසුම් කරනකොට හදන්නේ ගෙදර ඉන්නා වගේම සැප පහසුකම් ටිකක් තියාගෙන භාවනා කරන්න නැත්තම්. එහෙම නැත්නම් භාවනා ගෙදරට ගෙනියන්න නැත්තම්. උවර තමයි අද බුද්ධ ආගම යොමු වෙලා තියෙන්නේ. ඒක නරක දෙයක් නෙවෙයි. කාටත් මේක පොදු කරන්න එහෙම ගතියක් තියෙනවා. නමුත් මේ වේදනා චෛසිකත් එක වැඩ කරන්න ආහාර විහාර මනෝව්‍යාපාර කියන මේ තුනම වෙනස් කරන්න ඕනේ. ආහාරය වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙලා ඉවරලා බඩගින්න කියන එක හොඳට හිතට වද්දලා දෙන්න ඕන. ගොයදෙනේ බයිනවා මේක නිකන් මේ දුක අඳුනා ගැනීම දුක පීඩා කිරීමක් ලෝකේ තියෙන හොඳම සැපක් නෙවෙයිද කෑම කෑමෙන් ලැබෙන සැපේ අහිංසක නැද්ද මොකද කෑම කාපුවා වෙන්නේ. පත් කාලා කවුද පාය ගිය කියලා අහනවා. නමුත් ආහාරය වෙනස් කිරීමක් කරන්න ඕනේ මේ හිතට වේදනාව පිළිබඳ අඳුන්ලා දෙන්නේ. ඊගාට විහාරේ තමන්ගේ සුඛෝපභෝගී ඕන දේවල්නේ ගිය ගිය තැන ඉඳගෙන වාඩි වෙලා කටයුතු කරන්න පුළුවන් ශක්තිය පුරුදු කරන පටන් ගන්නකොට නැති උනට කමන්නේ එන්න එන්න පුරුදු කරන්නේ. ඒකෝර තමයි අපි වේදනාව පිළිබඳ ලොකු පරාසයකට පුරුදු වෙන්නේ. මනෝපියාපාර වශයෙන් අරමිනියක බෙල්ල මිරිකලා හරි කමන්නේ මම සැප විඳිනවා කියන එක වෙනුවට මේ ලෝකයේ උතුරු කුරුති වෙනියත් එකයි මට දකුණු කුරුති වෙත යන තනක සුවසේ වාසය කරන්න මගේ මනෝ ව්‍යාපාරේ පවතින්න ඕන කියලා මේ තුන වෙනස්ුනේ නැත්නම් කායික මානසික රෝග සුව වෙන්නේ නැහැ. මේක පිළිබඳව තමයි 11 ආකාරයෙන්ම කල්පනා කරනකොට සරුවචනසේ දෙන ආඹරණ එකම බේත තමයි නේතම් මම නේතෝ හමස්මි නමේසෝ වත්තාති. ඒකට සංඥා පහල කරනවා. මේක පහල වෙන්නේ ඇත්තටම වේදනානුපස්සනා මට්ටමේදී. පස්සම්බයං චිත්ත සංඛාරං කියන තැන ඊට පස්සේ අර රූප මට්ටමේ ඉඳලා වේදනා මට්ටමට යනකොට යෝගාචරගේ භාවනාව මනෝමය தත්වයකට වැටෙනවා. සම්පූර්ණ භාවනා කියන්නේ හුදු මනසක් පමණයි. ඇද්ද ගැරියෝ සේරම ඉවරයි. වීදුරුකයකට ගල් ගැවුවා වගේ ඇස් දෙක වහගෙන ඉන්න තාකල් සම්පූර්ණ හිතින්ම ජීවත් වෙන එකක් කියන එක කොච්චර දුරට ලඟ වෙනවද කියනවනම් මේක හීනයක්ද නැද්ද අඩ හීනයක්ද කියලා හිතෙන මට්ටමට යනවා. විශේෂයෙන්ම වේදනාව වැඩ කරන යනකොට ඔතෙන්ට යනවා. ඒක එක භයානක කරනවා ඊට වැඩිය මේ පැත්ත දිගේ තල්ලුවක් ගන්නවා මේ සංඥාවට ගියාට පස්සේ. යෝගාචරයට මතක නැති වෙන්නේ අනවා සතියෙන්ද ඉන්නේ නැද්ද කියලා. මූල කර්මත්තානේ බැලුවට නෑ කියන්නමයි හිතෙන්නේ. එන හිතවිලි ධාරාව දිහා බලනකොට වේදනා ධාරාව දිහා බලනකොට සද්ද වලට තියෙන සංවේදීතාවය බලනකොට සතියේ නැද්දෝ කියලා හිතන තරමට සංඥාව අන්ධබන්ද වෙනවා. නමුත් මේ බය ඇති කරන්නේ සංඥාවක්. බයට බය වෙන්නේ සංඥාවක්. උත්තර දෙන්නේ සංඥාවක්. අන්තිමට බලනකොට නැගටිව් එක විතරයි වෙන්නේ. ඒ නිසා සංඥා මට්ටමට යනකොට යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා මුළු ඒ ගත කරන කාලෙම මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පතන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුකමං වේති ඡායාවන පායිනි වගේ පටන් ගන්න සම්‍යක් දෘෂ්ටියෙන් නම් මැද පාවතන මුළු භාවනාවම හොඳයි. හොඳ නරක දෙකම හම්බ වෙනවා දෙකම සම්මසනේ වෙනවා. භාවනාව වැරදි නරකයි පරදිනවා කියලා පටන් ගත්තොත් මොන දේ හරි ගියත් පරදියට ගණන් ගන්නවා. සංකල්පය චේතනාව වැඩ කරන හැටි තේරෙන පටන් ගන්නවා. මේක සංඥා මට්ටමේ. යං යාකාචි සංඥා අතීතනාගත පච්චුප්පන්න අජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා හීනා වා පණිතං වා යං සම්තිකේවා দূරේවා කියලා මේ සංඥා ටික වැඩ කරන හැටි බලනකොට පැහැදිලිවම තේරෙනවා අපි මනෝලෝකික ජීවත් වෙන්නේ කියලා. ඒක හැබැයි අර රූප මට්ටමේදී දැනෙන්නේ වේදනා මට්ටමේ දැනන මොකද මේ දෙකම කයට සම්බන්ධ කරනවා. සංඥා මට්ටමට එනකොට තරුංගලේ නූල කඩලා යනවා. තේරෙන පටන් ගන්නවා හිත ගිය තැන ආදර රජමාලිගාවල හැදේ වගේ සංඥාවමයි මෙතන වැඩ කරන්නේ කියලා ඔක්කොම දූවිලි ගොඩක් විතරයි ඕන හැඩයකට වලාකුලක් වශයෙන් හෝ තැම්පත් වෙන්න හැකියාව තියෙනවා මේ සංඥාව නේද මේ මම කියාගත්තේ මගේ කියාගත්තේ ආත්මේ කියාගත්තේ රූප වලට වැඩි ඇසියුම් වේදනාවට වැඩි ඇසියුම් කියලා අන්තිම සංඥාව පහුරු ගාලා බලනකොට හුදු වලාකුලක් විතරයි සංඥා මරිච්චක් විතර පෙන්නන්නේ මිරිගුවක් විදියට මිරිඟුව කියන්නේ 1000 වැඩිකමට තියෙන දෙයක්. නමුත් මුවාට පේන්නේ නොදන්න කෙනාට පේන්නේ වතුර වාගේ. අඹාගෙන යනවා මෙච්චර මේ ඉඩෝරේ වතුර හම්බුනා නේද කියලා දුවලා දුවලා අන්තිමට හති වැටලා මැරෙනවා මොකද කොච්චර මුවා දිව්වත් දුවන්න දුවන්න සංඥාවේ ඈතට ඈතට යනවා. මිරිඟුවට කවදාත් ලඟ වෙන්න බෑ. දුවන්න දුවන්න මිරිඟුව ඈතට යනවා. ඒ වගේ මිරිඟුවක් පිටිපස්සේ දුවමනක් තමයි මේ සැප හොයාන යනමයි කියන එක. මේ මමයා සාත්තු කරන්න හදනමයි කියන එකයි. කතාකත් ළඟා වෙච්ච කෙනෙක් බුදු වෙලාවත් ළඟා වෙන්න බෑ. බුදු වුණාට පස්සේ කරන්නේ මේ ව්‍යාපාරය අතහැරලා දාන එක විතරයි. පයෝග පටිපස්සම් බේ විතරයි. ආත්මයක් අහුවෙන්නේ නැහැ. දැන් නම් ස්ථිර වශයෙන් පවන ආත්මිකුත් තියෙනවා මේ පැත්තේ ස්ථිර පාචෙන් පාචෙන මේ මේ ඔලොමොට්ටලකම තියෙනවා අවිද්‍යාව ඉතින් මේ දෙන ලං කරන්න තමයි මේ උදේ ඉඳලා හැන්දෑනකන් සැලසුම් කරන්නේ මේ දෙක මැද මේ ගැටේට ලනුවට අවු වෙලා තියෙන සංඥාවක් නේද කියලා බැලුවොත් අම්මලා තාත්තලාත් කෙරුවා ওই ටිකම තමයි. අත්තලා මුත්තලා කෙරුවෙත් ඕක තමයි. පුරোহিত බමුණු කෙරුවොත් ඕකම තමයි. ඒ මෝඩකම නේද මේ කරන්න කියලා ඒ සංඥාව පිළිබඳ වැටහෙන දවසේ තමයි යෝගාවචරයට මේ තමන්ගේ තියෙන මේ හතිය සුවාසේ අතහැරලා දාලා අනේ මොනවද මේ පොර කන්නේ? මේ ලැත්තෙන වර්තමාන චිත්තක්ෂණය උඩ නේද මේ නටන්නේ? වර්තමාන චිත්තක්ෂණයත් අවුල් කරගෙන ඊගා චිත්තක්ෂණේ අල්ලන්න හදනවා ගිය චිත්තක්ෂණේ ගැන සැලෙනවා වර්තමාන ඉන්න බවත් මතක නැති වෙනවා කියලා සංඥාව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ කියපු දවසේ යෝගාචරට පිස්සු වැදෙන්න කිට්ටුම පාර යම්ම විදිය මානසික අසහනයක් තිබුණා නම් අනිවාර්යයෙන් මෙතෙන්දී ඒක දෙගුණ තෙගුණ වෙන්න පටන් ගන්නවා. යම්ම විදිය සීලේකම අඩුපාඩුවක් තිබුණා නම් වසන්ඩ බැරුව යනවා භාවනා මධ්‍යස්ථානේ. සිල්ලොතේ දකින්නකොට බය වෙනවා. හිතන අනික් සේරම සිල්ලන්තයි මං විතරක් දුස්සීලයි මට මේ කෑම ගැලපෙන්නේ නැහැ, ඉඳුම ගැලපෙන්නේ නැහැ කියලා දුවනවා. එහෙම නැත්නම් Taman සීලවන්තයි කියලා හිතුවොත් එම අනික් සේරම දුස්සීලයි කියලා පේනවා. මේ සම්පූර්ණ අලෝක කරන බන්න කණ්ණාඩියෙන් තමයි පේන්නේ. ඒ සංඥාව ඒ තරමටම අපිට අවුල් කරනවා මට මතකයි එක දවසක් අර විනෝද සමයක කතාවක් ඒ සැමිල් රුතුගු අමාරිසය කියනවා ඉස්කෝලේ මහත්තයාට මේ අපි යනවා කිඹුල අල්ලන්න කියලා. ඉස්කෝලේ මහත්තයා කියනවා මේ කොහොමද මාත්‍යෝ මොනවද උපකරණ ගන්නේ මම ගිනි පෙට්ටියක් විතරයි ගෙනියන්නේ මම ගිනි පෙට්ටියක් විතරයි ගෙනියන්නේ කොහොමද මම පොඩි කරන බන්න කණ්ණාඩියක් ගෙනනවා කිඹුලා බලනවා පොඩි කරන බන්නක ටක් ගාලා අල්ලනවා අල්ල ගිනි පෙට්ටිය දාගෙන එනවා කියලා පොඩි කරන බලන බලනකොට කොයි එකත් පොඩි වෙලානේ බේ ඔන්න ලේසි වැඩේ සංඥාට ගියාට පස්සේ ඔන්න ඔයගේ පිස්සුවක් තමයි එන්නේ බලනකොට අනික් වෙලාවටත් ওই පිස්සුවම තමයි සංඥාට ගිය මනසට දෙනවා අනික් වෙලාට තියෙන ওই පිස්සුවම තමයි ලෝකෙට හොඳට පේනවා නමුත් අපි එකක් පුංචි කරලා දැක්කට පස්සේ පුංචිම තමයි ගිනි පිටිය දාතයි. අපි දැක්කොත් ඒක ලොකු වෙලා ඌණ එකක් දාගන්න බැරි වෙනවා. ඉතින් මේ සංඥාවේ ඉන්න ලෝකයට තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ සබ්බේ පුතුජනා උම්මත්තකයි කියලා. මෙවැනි උම්මත්ත කියන කවදාකවත් සමාධි භාවනාවක් නැහැ. යෝනිසෝමනසිකාරයක් නැහැ. සම්‍යක් දෘෂ්ටියක් නැහැ. නඩු ගානේ නැති බව දන්න එක තමයි භාවනාදී හම් වෙන පළවෙනිම කිරුල. අපි ඉන්නේ මනෝලෝකික බව. අපි මේ සැලසුම් හදන්නේ මේ වේදිකාව තියෙන්නේ වතුරේ බව. ඕකුඩ ඔය සැලසුම් කරන්න දෙයක් නැතිව හොඳට තේරෙනකොට Tamanටම hina යනවා. අපි මෙච්චර කරපු මේ අයිතිවාසිකම් පිළිබඳ සටහන් අනුන් හදන්න කැසපොට ගහගත්ත හැටි මේ ශේරකෙම තියෙන මේ සංඥා විතරනේ මේ සංඥා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියලා කියන්නේ මම ඊගයි කිව්වේ සෑහෙන සීලයක් ඕනේ සෑහෙන මානසික සෞඛ්‍යයක් ඕනේ ඉදාට තමයි අපිට තේරෙන පටන් අරගෙන ලෝකයේ තියෙන උම්මත්තක ස්වරූපේ මෙන්න මේක කෙරුවට පස්සේ තමයි ඒ යෝගාවචර සංස්කාර පිළිබඳව මේ මම්ම නෙමේ අනාගෙන තියෙන මම නෙමේ හදන්න ගියේ මම නෙමේ මගේ කියාගත්තේ මම නෙමේ මගේ නොවන දේවල් අතහැරලා තියෙන්නේ සංස්කරණය කරන්න හදාන්නේ ගුණගරුක සමාජ හදන්න හදාන්නේ ඇතුළතවත් කොන්දක් නැති අපි ඒ නිසා මෙතෙක් කරපු සේරම ප්‍රයත්න අඩු ගානේ භාවනා කරනවා කියලා ගත්ත තටමබු දේවල් පවා වෙන්න ආරින මට්ටම. ඒ නිසා සම්මසන ඥාණයෙන් එනතෙක් භාවනා කරන කෙනෙක් ඉන්නවා. සම්මස ඥාණයෙන් පස්සේ භාවනා වෙනවා බලන්නෙක් විතරයි ඉතුරු වෙන්නේ. එයාට තමයි විපස්සකයයි කියලා කියන්නේ. ආරාද්ධ විපස්සකයයි කියලා කියන්නේ එතෙන්ට එනකන් තටමන. එතෙන් නිකන් ඉක්මනට සෝවාන්ෙන්ට ඉක්මනට සම්මත ඥාන ගන්න යනවා. මේ සංඥාව සංස්කාර වලට ගියාට පස්සේ දෙනවා මේ සේරම සංඥා මේ සේරම සංස්කාර මේකෙන් වෙන්නේම ආත්මේ වැඩෙන එක. මේකෙන් වෙන්නේම මම ආයනේ තද වෙන එකයි. එනත්තම් අපි සාමාන්‍ය කියන පිස්සු තද වෙන එකයි. හොඳ ඒකට එනවා. පිස්සු උනත් හොඳ පිස්සුවට එන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී හුඟක් සම්මත ඥානේ පළල් වෙනවා. අහුවෙන අහුවෙන හැමදේම සම්මර්ෂණය කරගෙන කරගෙන යනකොට තමන් ඉස්සර භාවනා කරන එකන භාවනා නොකරු මම ඊයේ හිටපු හැටි හෙට ඉන්න හැටි බුදුහාමුදුරන්ගේ හිත මේවා ඉස්ලාම දකින්නට මොන තරම් නෛර්යානික ගමනක ගියාද අපි ගියාට අපි පස්සට එනවනේ බුදුහාමුදුර විතරනේ මේ බුද්ධ කල්ප ඉස්සල්ලාම මේක හරි පාර කියලා තේරුම් ගත්තේ කියලා ධර්මයේ පිළිබඳව පුදුමාකාර ගැඹිරත්වයක් මේක කොහොමඩක්වත් මට අයිති බෝධලයක් නෙවෙයි. අවබෝධ වීමෙන් මන් තුල පරිවර්තනයක් සහ පරාවර්තනයක් විතරයි සිද්ධ වෙන්නේ. පරිණාමයක්. පරිණාමයේ කොච්චර ගැඹුරුද කියනවනම් පරමාර්ථයත් අඹරවල දානවා. අපි ගෙනිච්චන යම් පණිදියක් මේ දේ ලබා ගන්න ඒකත් පිහිලුවක් බව තේරෙනවා. අපි හැම වෙලාවෙදීම මේ ලෝකයේ කරන මේ සැලසුම් වලදී ස්ථිර පරමාර්ථයක් ඇතුව යන්නේ. සම්මසන ඥාති විතරක් තේනවා පරමාර්ථයත් පරිණාමයකටපත් වෙනවා ගෙවි යන නිසා පරිමාර්ථයට ළඟා වෙන්න හදන මිනිසයත් කෝවේ දාලා අඹරලා වගේ ඇඹරිල්ලක් සිද්ධ වෙනවා පරමාර්ථයත් ඇඹරෙන නිසා නොගිය ගමනක් යන බව ගඟ දිගේ ඉහළට පීනන බව සමාජ රැල්ලට විරුද්ධව හරහාට යන බව තේරෙන පටන් ගන්නවා මේක තේරෙන්නේ Tamanට Taman හරස් වීමක් වගේ එතෙන්දි තමයි අර පිස්සු ඩබල් වෙන එක සිද්ධ වෙන්නේ එතෙන් තමයි Taman පිළිබඳව තැඩි මේ සුඛ සුචරිතවාදී ගතියක් එන්න පටන් ගන්නෙ. මේක බාහිරයට ගියොත් තමයි ඔකට පිස්සු කියන්නේ. අනුන් සුචරිතවාදී කරන්න හදනවා. Tamanගේ සුචරිතය ගැන ලැජ්ජ වෙන්න පටන් ගන්නවා. එනතන Tamanගේ මූල මානසිකත්වය ගැන කියාපාන්න යනවා. එතකොට ඔක පිස්සුවක් වෙනවා. මේක තේරුම් අරගෙන අභ්‍යන්තරගත කිරීම තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ මේක බලන්න බලන්න බලන්න ඔය කියන ආතතිය පීඩණය අඩු වෙලා නැති කෙනෙක් නැහැ මේක කෙලින්ම Tamange தত্ত্বය ඇති හැටියෙන් දැක ගන්න සම්මසනය කරන්න. සංකිපිත්වා බවත්තානේ පඤ්ඤා කියන විදිහට දැක ගන්නයි manussකම ලැබුවේ. කවදාකවත් තිරසෙනෙකුට මේක කරන්න බෑ. දෙවියෙකුට බ්‍රහ්මයෙකුට කරන්නත් බෑ manuss ලෝකේ පුරුදු කෙරුවේ නැත්තම්. ඒකයි මේකට මඟුල් සක්වල කියලා කියන්නේ. උත් මිනිස්සු කවුද වවත්තානේ කරන්න කියලා බලන්න. ඔක්කොමලා කරන්නේ මේ එක එක නාගේ ණයට කහින එක. අනුගේ ගංශබා බිස්නස් තමයි කරගෙන ඉන්නේ. තමන්ගේ වැඩක් කරන්න ගියාම අපිට පේන්නේ එපාවිච්ච ගතියක්, කම්මැලි ගතියක්, නීරස ගතිය. ඉතින් ඒක නිසා සරුවචනන්ත මේකට ක්ෂණ සම්පත්තිය කියලා කියලා දීලා තියෙනවා. මේක තේරුම් ගත්ත මිනිහා ක්ෂණ සම්පත්තිය දාන. ඒ ක්ෂණ සම්පත්තියට යන්න සුදුසුකම් ලැබීම තමයි මේකෙදි කරන්නේ. ඒ වගේම තමයි විඥානේ තන්නේ කර මායාකාරයක් බව. මේ මායාකාරය තමයි අපිට අර කරපම් මේක කරපම් කියලා උපදෙස් දෙන්නේ. මේ මනුස්සයා කරන උපදෙස් හරි ගියාම හරි ගියයි කියලා කියන්නේ වර්ධීමක් නේ. වැරදුණයි කියලා කියන්නේ හරියන එකක් නේ. ආන්න ඒක තේරුම් අරගත්තට පස්සේ කවදාකවත් ගහපාදීමක්, චෝදනාවක්, කලහ විවාදයක්, තෝතෝ වරපල කියා ගැනීමක් එන්න විදියක් නැහැ. එනවතාවකාලික. සම්මසන ඥානෙදී තේරෙන පටන් ගන්නවා මේ අන්තිමම බැරි වෙච්ච වෙලාවම අන්තිමන පුරোহিতය වශයෙන් තියන්නේ විඥානය. නමුත් විඥානයේ පදනම් වෙලා තියෙන මේ නාම රූපමයි. ඒවා අනිත්‍ය නම් විඥානයේ කොයිද නිත්‍යභාවයක් කොයිද සාරයක් මෙයානේ මේ සාර්ථක කරගන්න උත්සාහ කරේ මේකනේ අපි මේ ගහපා දෙන්නේ කියලා තේරුණාට පස්සේ අර අප්පිච්ච කතාදී කතාවක් හැර තිරච්ඡාන කතාවල තියෙන බොල්කම හුවා දක්වන ගතිය පෙන්නන ගතිය අපි ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ වෙළඳ ප්‍රචාරය හැර මොකද්ද තියෙන්නේ කියලා හිතන එනිසා අපි කතා කරන හැම එකකම තියෙන චේතනාව අරගෙන බැලුවොත් ඒ තමම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා කියන තමයි කතා කරන්නේ නේතම්මම නේතෝහමස්මි නමේසෝ අත්තා කියනකොට ඒ කතාවට බණ කතා කියනවා. දස කතා වස්තු කියලා කියන නිසා අපි මේ පරිවර්තන වෙච්ච දවසට ඒ චිත්තක්ෂණේ නිවන් ලැබුණා වාගේ. ඒ නිසා මේකට තදංගක් වශයෙන් මේ කෙලෙස ප්‍රහාණයක් මෙතනදී සිද්ධ වෙනවා. නමුත් තාම තීරණ පරිඥාවේ ඉන්නේ. ඥාත පරිඥාව පිණිසයි මේ බණ කියන්නේ. බණ අහන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ. භාවනා කරනකොට තීන්දුවක් එන්න පටන් ගන්නවා. මෙතෙක් ගිය ක්‍රම හරියන්නේ අලුත් තාලෙට කෙරෙන්න ඕනෑ කියලා. නමුත් පරියන්කෙන් නැගිටලා සත්‍ය සමාධි නැතුවට ආයෙත් අර තර්ක මනසට වැඩෙනවා. එහෙම නොවීම පිණිස අපි දිගින් දිගටම පරියන්කෙන් සක්මන සක්මන පරියන්ක වශයෙන් දිගින් දිගට යනකොට මේ සම්මසන ඥාන දිගියේ වර්ධනයක් සිද්ධ වෙනවා. එච්ච අපි බලාපොරොත්තු වෙමු ලබන වතාවටත් මේක පිළිබඳව තව ටිකක් විස්තර ඉදිරිපත් කරගන්න. අද දවසේ ඇතුළත අපිට ලැබිලා තියෙන කාලය සමාප්තයි. අපි ගත කරන්නේ වටිනා වස් කාලයක. මේ කාලෙදි මේ ලැබිලා තියෙන අවස්ථාවේ දිගින් දිගට මේ ඥානෙ පැවැත්වීමෙන්මයි මේක පදම් කරගන්න තියෙන්නේ. ඒ පදම් කරගැනීමේ ඥානය තම තම නැනපවණි වැටහිවා. සම්මසන ඥාන මුදුන්පත් වීමේ ඒ පළවෙනි මාර්ග ඥානං ඒක සාක්ෂාත් වේවා නැති කෙනෙකුට වුණත් මේක අවශ්‍ය වෙනවා ඒක ලබා ගැනීමෙන් මතුමතු ඥාන පහළ කර ගැනීමට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කිරීමේ හුරු කරන්න ඕනේ ඒකම ඉන්න දෙන්න ඕනේ සීසන් කරනවා කියලා කියන්නේ සීසන් කරනවා ඒකට බාධා ධර්ම එන්නේ නැති වෙන්නේ එහෙම එහෙම අල්ලලා දීලා ඉන්නවා වැඩි කරන්න බෑ අපිට බාධා අඩු කරන්න පුළුවන් කියන්නේ පරියන්ක වෙනස් කරන්න එපා ආරමුණ වෙනස් කරන්න එපා ඒකම නිකන් අලියට අලිකාරය හුරු වෙන්න ඕන. ඒ දුවන හුරුනකොට බය ඇරිලා පාලනය කරගන්න පුළුවන්. මේ ඊ අවස්ථාවේදී එකකින් දැන් ස්වර්ණසිකෝණික යන්න දෙන්න කියලා දැන් එතකොට ඊ අවස්ථාවේදී කොහොමද ඒකේ ඒකන ඒක ඒක යථාර්ථේ වටහාගන්නේ නෑ එතෙන්ද අපි හිතාගන්න මෙතෙන්ද එන්න නම් මේ වෙනකොට නීවරණ නැති හිතක් තියෙනවා. මෙතෙන්ද එන්නේ නීවරණ තන නැති ඉඳලා නීවරණ තියෙන තැන ඉඳලා නීවරණ නැත්තන. දැන් මම ඉන්නේ නීවරණ නැත්තනක. මම දැන් ඉන්නේ ඊටාම වටිනා චිත්තක්ෂණයක. මම ක්ෂණ සම්පත්‍ය උපදවලා තියෙන්නේ. මට තියෙන ඊගාව චිත්තක්ෂණයටත් මේ ක්ෂණ සම්පත්‍ය පවත්තන එක. ඊගාව චිත්තක්ෂණයත් මේ ක්ෂණ සම්පත්‍ය පවත්තන මිසක්කා මිට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් එපා. මේ ඉන්නේ ඊටාම නිකන් කන්දක නැගලා මුදුන්පත් වෙලා. ඒ කියන්නේ ඔය මට්ටමේ ඉන්න කෙනාට මුදුන්පත් වීමක් මට මේක එහෙම ආයි බහින්න හිතන්නත් එපා. උඩට යන්න හිතන්නත් එපා. ඒක කියනවා මෙහෙම අපි කන්දක් නගලා මුදුන්පත් වෙන තාක්කල් බලන්න යමක් තියෙනවා. කොටක් තියෙනවා. මුදුනක් තියෙනවානේ. එතෙන්ට යනකම්ම අපේක්ෂාවක් තියෙනවා. මුදුනට ගියාට පස්සේ උඩ බැලුවම හිස්. බිම බැලුවොත් පේන්නේ ආපපාර විතරයි. මැද විතරයි පේන්නේ. කන්ද නැගට පස්සේ වටපිට සීසාරා බලන එක තමයි කරන්නේ. සම්මසන ඥානෙත් මුදුන්පත් වීමක් වුණොත් මුදුන්පත් වෙන තාක්කල් නීවරණ බාධාව තියෙනවා. ඔව් ඔව්. විචිකිච්ඡා දෙනවා. අතෙන් ගන්නේ නීවරණ මොකුත් නැහැ. හොඳ කන්ද අකුරණ නැගට පස්සේ තියෙනවා. ඉක්මනට බහින්න එපා. එච්චරයි කියන්නේ. ඔව් දැන් මේ බාධාවන් ආවම මොකද? බාධාවල් එනවනම් සම්මසන ඥානෙ වෙන්නේ නැහැ. ඔව් ඒක තමයි. එන්නේ නැහැ. ඒ තමයි. බාධාවන් කොහොමද දුරු කරන්නේ? දුරු කරලා වෙලා තියෙන දැන්. දැන් දුරු වෙලා. දැන් තියෙන්නේ දුරු වෙච්ච පිරිසුදුකම තව චිත්තක්ෂණයක් පවත්වා ගන්න ඕන. දැන් අපි ඉන්නේ උඩ බිම බලන්න කන්ද දිහා බලන්න එපා. ආවපාර බලන්නත් එපා. උඩ බලන්න එපා ඒත් හිස්. සිසාරා බලන්න. ඒ Taman ඉන්න මට්ටමේ හොඳට බලනවා. එහෙම නැත්නම් මේක එක විදිහකට සමාදම් වෙනවා. මේකම සමාදම් වෙනවා. මේක මේ බුදුන් දීප දෙයක් නෙවෙයි. මම්ම මෙහිසින් ගත්ත දෙයක්. කහටවත් මේක දෑවැද්දට දෙන්න බෑ. මට මේක රැකගන්න උත්ථාන සම්පත්තිය දැම්ම ළඟ තියෙනවා. ආරක්ක සම්පත්තිය. දැන් ලැබපු මුදල් බැංකුවක දාලා හරි ලක්ෂණ සම්පත දාලා ටික ආරස්සා වෙන්න eBay. ඒ ආරස්සා වීම සඳහා උපයීම කරලා උපයන වෙලාවේ සාර්ථක වෙච්ච නිසා මම මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. අන්නේ සාර්ථකකමට සමාදම් වෙන්න ඕන. මේ මම්ම කරගත්ත දෙයක්. සමාදම් වෙනවා. ශානීය සාදු මේ සංසාරයේ ගියේ නැති ගමනක් මේ යන්නේ. ඕකට වැඩිය පණින්න යන්නත් එපා. ඕක ගැන ආඩම්බර වෙන්න යන්නත් එපා. මට මේකම සීසන් වෙන්න අරින්න ඕනේ. අපි ඒකට කියන්නේ සිද්ධි කරනවා කියන්නේ. මන්ත්‍රයක් කටපාඩම් කරාට පස්සේ ඒක නැවත නැවත කියෝලා කියෝලා කියෝලා කියෝලා ඒක සිද්ධ වෙන්න ඕනේ. දැන් අපි අපි මේකට මිටරි පල්ලෙහා මට්ටමින් උපදේශයක් දෙනවා නම් මේ දිනචරියාව කවදාවත් කඩන්න එපයි කියනවා. මේ ආහාර විදිය වෙනස් කරන්න එපයි කියනවා. මේ නිින්ද ක්‍රමය වෙනස් කරන්න එපයි කියනවා. මේ නාන ක්‍රමය වෙනස් කරන්න එපා. දිනචරියාව මෙහෙමම කරන්න කියනවා. එතකොට තමයි මේ චිත්තක්ෂණ නැවත නැවත එන්න හෙටත් මේක එන්න තියෙන අවස්ථාව. මේක එහෙම යන්න පටන් ගත්තොත් ආහාර වෙනස් කෙරුවොත් නිින්ද වෙනස් කෙරුවොත් එව්වට වෙලා ගිහිල්ලා ආයෙ මේකට එන්න බැරුව යනවා. එතන දැන් තියෙන ඊට වඩා වෙනස් තත්ත්ව දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් ආපු එක මේක මගේ මගේම ඥානෙකින් මම මේක ළඟා කරද්දී මාන්නේ නෙවෙයි. මාන්නේ නෙවෙයි තමයි මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය බාර ගන්නවා මිසක් අද්භූත දෙයකට හේතු කරන්නේ නැහැ. මගේම සද්ධා විදිහට සමාදම දැන් තියෙනවා මේක මෙහෙම අර කලේ තියා ගන්න ඔලුව උඩ තෙල් කිරිච් එක දඟල නැතුව කඳුලක්වත් හලා ගන්න නැතුව කොහොමද මේක රකින්නේ ඒකට හරි මේ සදාචාරාත්මක වගකීමක් වෙනවා තමයි. දැන් මේ ඔටුන්නක් දලදා වහන්සේ ඔලුවට තියලා තියෙන්නේ. ඉතින් ඔක්කොමලා වඳිනවා දැන්. මේ වඳින්නේ මට නෙවෙයි මගේ ඔලුවට තියෙන දලදා වහන්සේ. මේ තියාගෙන ඉන්න හම්බෙච්ච එක මගේ ලොකු වතක්නේ. ලොකු දෙයක්. ඉතින් මගේ පිවිතුරුකම ඉතින් හරි මේ මේ උද්දම් මේ මේ රෝමෝත් ගමනේ වෙන සතුටක්. ආන ඒකෙන් තමයි මේ ඥානේ අඛණ්ඩව යන්නේ. ලොකු සංසය කියන්නේ දිනචරියාවක් පුරුදු කරගන්න. මොකක් හරි දිනචරියාව පුරුදු කරගන්න නැත්නම් ඔතෙන්ට යන්න පුළුවන් හිටින්නේ නැහැ. දොඩංගොඩ බදාගත්තා වගේ බදන්න ගියාම එකක්වත් අහුවෙන්නේ නැහැ. මොකක් හරි දිනචරියාව පුරුදු වෙන්න ඕනේ. මේ දිනචරියාව හරියනිකා ඒකාකාරයි. නමුත් ඒක වෙනස් කරන්න බෑ. මොන්න හේතුවක් නිසාත් වෙනස් කරන්න එපා අම්මා අප්පා කිව්වත් වෙනස් කරන්න එපා මොකද ඒකෙන් තමයි මේ ඥානෙට ආවේ හෙටත් එන්න ඕන නම් ඒක කරපන් හැබැයි අර දසරස රජුරන්ගේ බෙරේට මැණික් කොබ්බන්න වගේ ඒක ලොක් කරන්න යන්නත් එපා ඒ පොත් ආයෙම බෙරේ බුබ්බු ගන්න ගන්න. ඕකම. ඉතින් මෙතන පවත්නවා කියන එක තමයි හුඟක් අමාරු. මොකද හුඟක් එක්සයිට් වෙනවා මෙතෙන්. වැඩි කරන්න හදනවා, වැඩි හොඳ කරන්න ගියාම අර තියෙන එකක් නැති වෙනවා. ඉතින් අර භාවනා මධ්‍යස්ථානට ආවිල්ලා ඒ දිනචරියට හිර කරනවා කියලා. දඬුවට දාලා හිර කරනවා. ඊට පස්සේ යෝගාවචර පණින්න හදනවා. අරක කඩාන මේක කඩාන. නමුත් අර මේ සම්මත ඥානට යනකොට එයාටත් තේරෙනවා ගුරුවරයාට තේරෙනවා දැන් මේ හිර කිරිල්ල වටිනාකමක් තියෙනවා දැන්. ඒ ට්‍රැක් එකේ විතරයි මේ ගමන යන්න පුළුවන්. ඥාණයෙන් මේක අර කොනේ මේ කොනේ කඩන්න හදනවනේ. ඒක එකක් පිස්සුවක ලකුණක් තමයි. මම කියන්නේ සෝහන් ලකුණු කියලා. ඔය යම් එක එක ඇවිල්ලා විශේෂ වරප්‍රසාද ඉල්ලන්නේ මට මෙතන බෑ අතන කරන්න ඕනේ මේ වෙලාවේ බෑ අර වෙලාව කියලා. ඒ ඉතින් යන ලකුණු තමයි. ඒ සෝහන් ලකුණු කියලා කියන්නේ. කියන්නේ භාවනාව කෝක උතත් ඒකෙන් පේන දෙන්නේ මේ ගෙන ආපු මම ආයෙ නෙමෙයි රකින්න හදන්නේ. වෙනස් කරන්න කැමති නැහැ. හිතනවා මේ මාපියෝ පොඩි උන් අපිට කන හැටි මොන හැටි උගන්වන්න ඕනද අපි දන්නේ නැද්ද කියලා ගන්න. නමුත් මේ මෙතනදී ඇත්තටම පොඩි උන් කියලා හිතන්න. ඇත්තටම මේ අලුතෙන් හැදෙන වෙලාවක් කිසිම දෙයක් තීන්දුව කරන්න හොඳ නැහැ. එන තීන්දුවක් බාරගත්ත යටත් වෙන්න බැරිද කියලා බලන්න. ඒ ලොකු සංසි කියන්නේ හැමදාම සතතාභ්‍යාසය. ඒකාකාරී අභ්‍යාස ක්‍රමයක් දවස පුරාම තියෙනවා. හේතු දාන්න යන්න එපා මේක මේක නිසා වෙනස් කරනවා මේ ඒව සංස්කාර වෙනවා. කර්ම බාටපත් වෙනවා කෙලස් දෙනවා. තාපෙට පටවන දෙයක් එනවනේ. ඒකටම යටත් වෙලා කෙරුවට මට කියපු දෙන්නේ මම කරන්නේ. මොකක්වත් ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් මේක ඒක සමාජික මට්ටමක්. මොත් මේ අර පරියන්කේදී මේක සඳහා කරන්න නම් කරන්න තියෙන්නේ සමාදම් වෙන එක තමයි. මම දැන් ඉන්නේ මෙවැනි තැනක. දැන් තියෙන්නේ මට මේ මේ ලැබිච්ච තෑග්ග බාර ගන්න එකයි. දැන් සමහර අවස්ථාවලදී පරියන්කේට පිටින් උදාහරණයක් භාවනා කරන අවස්ථාවේදී සමහරවල් කුරුලක් අවස්ථාවේදී පිටින් අර විදියට සුළු මොහොතකට සෑහෙන කාලයකට වේලාවකට රයන් කිදුනට සෑහෙන වේලාවකනේ සුළු වේලාවකට දැන් අර යෝජීව සිද්ධීම සිද්ධ වෙනවා සත්‍යම ඒ දේ සිද්ධ වෙනවා මොකද්ද මොකද්ද සිද්ධ වෙනවා කියන්නේ අතර මහා ධාතු පේනවා. ඔව් ඒ මියුසික් එකත් එහෙමයි. ඉතින් අනේ අවස්ථාවන් වලදී තමයි මම එතකොට බලා ගන්න ඕනේ මේ මේකට මෙහෙම ස්පෙસિෆික් ආන්සරයක් තියෙනවා සමාධිස්සච නිමිත්තක් ගහයියෝති කියලා බුදුහාමර බොහොම ප්‍රණීත කාරණා මතු කරලා දෙනවා යම් වෙලාවක එකල සාවයි කියලා දැන් තමයි තේරෙනවනේ මියුසික් එක අහගෙන ඉන්නකොට මියුසික් එක නෙවෙයි ඇහෙන්නේ ගෝධාව ඇහෙනවා. ඩඩබඩ ශබ්ද ඇහෙනවා. ඒක ඇතුලේ තියෙන යාන්ත්‍රණය වැටෙනවා. ඉතින් යාන්ත්‍රණය වැටෙන්නේ සති සමාධි නිසානේ. එතකොට අපි දන්නවා දැන් මේ වෙලාවේදී මේ වැටහීමෙන් අදහස් කරන්නේ එකලසක් ඇවිල්ලා. යම් කිසි එකලසක් ඇවිල්ලා. ඒ එකලස ආව වෙලාවේදී අපි දැනගන්න මේ එකලස එන්න මම පටන් ගත්තේ කොහොමද කියලා. ඒ වෙලාවේ පවතින සමාධියේ එන්න පටන් අරගත්තේ මොන නිමිත්තෙන්ද කියලා. සමාධියට නිමිටි ගන්නයි කියලා කියනවා. අපි කරබනෙමුද පොඩ්ඩක්. දැන් උදාහරණයක් වශයෙන් අපි අර දැන් මේ දානෙට වඩිනවා. එතකොට රූපේ දකින්නවා. එතකොට දැනගන්න ඕනේ එnde ඉස්සෙල්ලා මම මෙතෙන් පිටත මොන වගේ සංඥාවකින්ද පිටත් උනේ ආදි වශයෙන් ඒ පසුබිම සකස් කරලා ඒ පසුබිම හැදිච්ච හැටි ආවර්ජනය කරන්න කියලා. ඊගෙන පස්සට යන්න. ඔව් සම්මර්ෂණය කරලා බලන්න කියලා. සම්මර්ෂණය කරලා බලලා හෙටත් ඒ ටිකම දෙන්න කියලා. ඒකට උපමාවක් දෙන්නේ අර උකුස්සා මේ මේ ගොදුරට හැගන්න වෙලාව. කුකුසා රිලව් යනකොට පල් දෙල කොලයක් අස්සරලා හැංගිලා ඉන්නවා හිටපුව නොදැනෙන්නේ. ඔව්. අරුන් සේරෝයි සෙල්ලම් කරගෙන සෙල්ලම් කරගෙන එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ පොසිෂන් එක අරගන්නවනේ. අරු ටාගට් කරනවා කෝකටද ගහන්නේ කියලා. එක්ක වීක් එහෙම නැත්නම් පැටියෙක්. පැටිය ටාගට් කරුවට පස්සේ අරයා පණින්නේ අය chances දෙන්නේ නැහැ. ගියා ගී ගමන් ගැහුවා. ගහපු ගමන් වැරදුනොත් මුළු රැළව කනවා. මෙයා ගත්ත ගමන් අහසට පයින්නවා. අහතට යන්න යන්න රිලවක බල අඩු වෙනවා කුසට බල වැඩි වෙනවා. පොළොවට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න රිලවට බල වැඩි වෙනවා ගොදුරට බල වැඩි වෙනවා අඩු වෙනවා. මේ උඩට යනකොට දැන් දන්නවා ඉතින් හුඳලායි කාලේ ඉවරයි. දැන් මගේ වෙලාව කළුව හැදලා බලනකොට මම කොතනද හිටියේ ගොදුර කොතනද තිබුණේ මේ ගැහිල්ල ගැහුවේ කොහමද කියලා ඌ සලකා බලනවා. මේ උඩට යන ගම. දැන් සාර්ථක වෙච්ච ගොදුර ගහන්න මම කොහොමද හිටියේ කියලා ඒක ඌ සටහන් තියා ගන්නවා. ඉතින් ඒක සරුවචනන්සේ සඳහන් කරනවා මේ වගේ සාර්ථක නිමිත්තක් සාර්ථක වෙච්චලාදී මම ඒකට ගියේ කොහොමද? කොතනද ගොදුරු තිබුණේ මං ගහපු ගැහිල්ල මේ ඒ ඒ ශරීරෙටම ටාගට් එකට වැදුනේ කොහොමද නිමිති ටිකලු මගේ ගුරුවරයා වශයෙන් තියන්නේ. ඔව් ඒක ඒක මොකද ආපහු ඒක ආවර්ජනය කිරීමෙන් ඊළඟ පාරත් ඒකම රිපීට් ඒකම රිපීට් කරන්න තියෙන chance එක වැඩි. ඒකට අපිට ගුරුවරයෙක් නැහැ. දැන් තියෙනවා. ගුරුවරයෙක් නැහැ. ඒක අපි හිතන්නේ මේ සම්මසඥාන යටතේදී අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. ඒ මේ ඇති වෙච්ච தত্ত্ব තව දියුණු තියුණු කරගන්න තියෙන මේව ඔක්කොම ඇත්තටම අපේ තේරවාදී අවුරුදු 2500ක එකතු වෙච්ච අපේ සભ્યත්තේ. එහෙමයි. මේවා තමයි අපි එකතු වෙලා සාකච්ඡා කරන්නේ. සාකච්ඡා කරලා එකිනෙකා එකිනෙකාට මතක් කරලා දීලා පුළුවන් මනුස්සයරට ධෛර්ය කරනවා. හැමෝටම හරියන්නේ නැහැ. නමුත් ඉගෙනගෙන තිබ්බත් පාඩු නැහැ. මොකද සාමාන්‍ය දැනුමටත් වටිනවා. හැබැයි ඊටාම වටිනාකම තියෙන්නේ භාවනාමය වශයෙන් මේවා පාවිච්චි කරන්න. ඒ නිසා ඔය භාවනා මධ්‍යස්ථාන, භාවනා ගුරුවරු, කමඨහන් වගේ දේවල් මේ උගාලයක් සිද්ධ වෙලා සිද්ධ වෙලා තියෙන තැන. ඉතින් ඒකට ගියාට පස්සේ අපිට ඒකේ උකහා ගන්න නම් නොදන්නා කෙනෙක් වගේ කටයුතු කරන්න. හැම වෙලාවෙම නොදන්නා. ඒ මේ හැම දෙෙම යන්නේ මේක මම මේක මගේ ආත්මය මේක මගේ කියාගන්න බයිලාවට තමයි. ඒක පාවා දෙන්න. පාවා දීලා හැම වෙලාවෙම මේ තොරතුරු සහ උපදේශ අපේක්ෂා කරන මට්ටමේ නැවත සලකා බලන්න පුළුවන් මට්ටමේ ඉන්න එක සම්මසන ඥානින්න යෝගාවචරයාගේ කවදාකවත් නැති විදිහට ඉන්න පටන් ගන්නවා. එයා බොහෝම යටහත් පහත් ගති පේනවා. බොහෝම සද්ධාවන්ත වෙනවා. ඒකට ගුරුවරු දන්නවා මේ අඹීගෙන ඉන වෙලාව. ඉතින් ඒ වෙලාවට හදලා හරි ගානට ඒක මේ මේ තවාණෙන් නෙලාගත්ත පැලේ වගේ ඒ සකස් කරලා ඊට පස්සේ ගිහිල්ලා මහ පොළොවේ හිටවනවා. තවාණෙන් ගලවලා අරක හිටවනකොට නෙළුම් රෝග කියලා જાතියක් එනවා. ට්‍රාන්ස් ට්‍රාන්ස්ෆෝම් මේ මොනවාද ට්‍රාන්ස්ප්ලාන්ටිං ස්ට්‍රෙස් කියලා එකක් තියෙනවා. ඒක ඒක සාසනයට ස්ට්‍රෙස් එකක්. ඒකෙදි මේ පුද්ගලයාට අඩුම බරක් වෙන විදියට ඒක හොඳට සින්ක්‍රොනයිස් කරන්න ඕනේ. මේ මේ ඇකලමටයිස් කරන්න ඕනේ. ඒකටයි මේ භාවනා මධ්‍යස්ථාන තියෙන්නේ. මේකටයි මේ ධර්ම කොටස හරි ගැසලා තියෙන්නේ. ඔබ යනකොට මේ අඟුරු කැල්ල අරන් බලන්න. අපිට යකෙක් මතේ යකාට මේ අඟුරු දීපා. මේක අරන් බලන්න. මේක මේකයි මේක දීපන් කියලා මේ මිනිස්සු ආඩ්‍ය කරනවා. ආඩිය කළේ නාවත් එතකොට මට හයියක් තියෙනවනේ. ඉතින් එතකොට පේනවා අපි මේ යන්නේ තනි ගමනක් නෙවෙයි. අපි කලින් කට්ටිය ගිය ගමනක්. ඉතින් ඒ අනුව ඔය අතුවා කතාරේ මේ කියනකොට තේරෙන පටන් ගන්නවා. අපේ ප්‍රශ්නේ අඳුනා ගන්න පුළුවන් නම් උත්තර ලක්ෂයක් තියෙනවා. ප්‍රශ්න තියෙන ප්‍රශ්නේ අඳුරන්නේ නැති එකයි. අපි මේ උත්සාහ කරන්නේ මට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන එකයි. ඒක කාටවත් කරන්න බෑ. ඒක තේරෙන්නේ වර්ධිනකොට. හැම වැරද්දකම තමව නියෝජනය වෙනවා. ඒකට වැරද්ද වැරද්දක් කියලා ගණන් ගන්න එපා. නැවත සලකා බලමින් සලකා බලමින් මට මේකේ ගන්න තියෙන හරපද්ධතිය මොකක්ද කියලා බැලුවොත් බුදුහාමුදුරුව තමයි. ඒක තමයි ධර්ම කියන්නේ. ඒක තමයි බුදුන් කියන්නේ. ඒක තමයි සංඝයා කියන්නේ. අපි නිතරම යටහත් පහත් හැම දෙයකින්ම යමක් ඉගෙන ගන්න මට්ටමට ගියාම නිවන් දැකලා මිසක නතර වෙන්නේ වෙන අතරමැද කොහොක්වත් නතර වෙන්නේ. ෂුවර් ඇන් ෂොට් නිවන් දකින්න. කොහේ හිටියත් නිවන කරාමයි ඉන්නේ. හොඳයි අනික කාටවත් <coughs> කියන්න ආන දෙයක් නැත්නම් අපි මේ දිව්‍යයන් පින්දීමේ, පේන්න පින්නත්යන් පින්දීමේ, ඥාතින් සීපත් කර ගැනීම අපේ දේශනා ශ්‍රවණ සතිವಾರය સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා.